ඒකේ ਸਰවඥාන්සේගේම ස්වච්ඡන්දයෙන් නැත්නම් හටගත් කැමැත්තෙන්ම කත්තුකම්මිතාවයෙන්ම නගන ප්‍රශ්නයක් අනුව ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳ විශේෂඥ දේශනාවක් ඉදිරිපත් කිරීමට ප්‍රස්තාව ලබා ගන්නවා. ඒ සඳහා සරුවචන් වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසානයේ දක්වන සම්මා සමාධිය එහෙම නැත්නම් ආර්ය සම්මා සමාධිය අවසාන අංකය ඉදිරිපත් කරගෙන ඒ සඳහා සම්මා දිට්ඨියේ පටන් අනිකුත් ඒ ඒ මාර්ගාංග කොහොමනම් පෙළ ගැහිීමක් උපනයනය කිරීමක් සිදු කරනවාද කියන එක තමයි උගන්වන්න හදන මාතෘකාව. එතනදී ඒ සම්මා සමාධිය ආර්ය සම්මා සමාධිය නැත්නම් මාර්ග ඥානදී පහළ වෙන ඒ සම්මා සමාධියත් සම්මාදිට්ඨිය පූර්වංගම කරගෙන සම්මාදිට්ඨිය පෙර ගමන් කරු කරගෙන හට ගන්න බවයි පෙන්වන්නේ ඊට පස්සේ ඒ සම්මාදිට්ඨිය ලබලා දෙන මේ නිවැරදි භාවය මන මානසිකාරය කොහොමද සම්මා සංකප්පයට යහපත් හිතුම් පැතුම් වලට බලපාන්නේ ඒ යහපත් හිතුම් පැතුම් සහ යහපත් දෘෂ්ටියක් නැත්නම් යහ දැක්මක් නැති කෙනාට ඒකාන්තයෙන්ම වචනවල දුෂ්චරිත ස්වභාවයක් මිච්ඡා වාචා නැත්නම් කර්මාන්තයේ කායික ක්‍රියාවල කාය දුෂ්චරිතයක් එහෙම නැත්නම් ආජීවයේ දුෂ්චරිතයක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒක නිසා සම්මා දිට්ඨිය නැතුව මිච්ඡා දිට්ඨිය නම් තියෙන්නේ සම්මා සංකප්පේ නැතුව මිච්ඡා සංකප්පේ නම් තියෙන. ඒ කියන්නේ යහපත් දැක්මක් නැහැ. යහ සිතුම් පැතුම් නැත්නම් ඒක නා දැන හෝ නොදැන කරන වාචසික ක්‍රියා, කායික ක්‍රියා සහ ජීවන රටාව ඒකාන්තයෙන්ම අයහපත පිණිස හිටිනවා. මිත්‍යා පැත්තට වැටෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනාගේ මිත්‍යා සංකල්පවල ඉන්න කෙනාගේ අනුදැනුම ඇතුව හෝ නැතුව එයා කරන සෑම වචනයකම අර මිත්‍යා දෘෂ්ටියේ තියෙන ඒ අයහපත් බලපෑම නපුරු බලපෑම සිද්ධ වෙනවා. කරන සෑම ක්‍රියාවකම එයා හිතේ තුල තැම්පත් වෙලා තියෙන මිච්ඡා දිට්ඨිය නපුරු භාවය එලි දැක්වෙනවා නැත්නම් අර මිච්ඡා දිට්ඨි වශයෙන් හිතේ තියෙන නපුර එලි දැක්වෙන වීතික්‍රමණය වෙන උල්ලංඝනය වෙන තැන තමයි වචනේ වෙන්නේ. උල්ලංඝනය වෙන තැන තමයි ක්‍රියාව වෙන්නේ. උල්ලංඝනය වෙන තමයි ජීවන රටාව වෙන්නේ. ඒක නිසා ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන යහ දැක්ම සහ යහපසිතුම් පැතුම් නැති කෙනාගේ කායික වාචසික ක්‍රියා ජීවන රටාවෙන් හැම වෙලාවෙම ඒ දුගඳ හමනවා එහෙම නැත්නම් ඒ නපුරු ගතිය පේනවා ඒ නිසා ඒ වචනය කොයි ආකාරයෙන් ඒකීකරු කරගත්තත් වචන කතා කිරීම සහ අනික් දේවල් ධනසන්නිවේදනය පිළිබඳ කොච්චර පාඨමාලා ඉගෙන ගත්තත් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක ඍජු කරගන්නකම් පුළුල් භාවයටපත් කරගන්නකම් යහපත් තත්ත්වයටපත් කරගන්නකම් ඒ මනුස්සයාට ඒ කරන වචන වලින් අර්ථ සිද්ධිය සැලසෙන්නේ නැහැ. ස්වార్థයක් සැලසෙන්නේ නැහැ. ඒ වගේම යා කරන ක්‍රියාවලින් රාජකාරී වලින් කවදාකවත් මෙයාට ඒ මිච්ඡා දිට්ඨියෙන් ගැලවෙන්න බෑ. මිච්ඡා සංකල්පයෙන් ගැලවෙන්න බෑ. නිසා යම් කිසි කෙනෙක් ඒ මූලික මනෝමය තත්වයන් වෙන සමාධිටි සම්මා සංකප්ප හදා ගන්න නැතුව කය මොන විදියෙන් පුහුණු කරත් කය මොන විදියෙන් අභ්‍යාස කරත් ඒ අර මිච්ඡා සංකප්ප මිච්ඡා දික්ටි කියන දෙකේ නපුරු භාවයෙන් බින්දෙන්න බෑ. ඒ වගේම මොන ජීවන රටාවකින් ඉච්ඡත් අර දෙකේ බලපෑම තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ සරුවචන් වහන්සේට එයා කරන හැම වචනයකින්ම, එයා කරන හැම ක්‍රියාවකින්ම දරන අදහස හෙළි වෙනවා. ඒක සඳහා විශේෂඥ අවබෝධයක් අත්‍යවශ්‍යමත් නෑ ඕනම කෙනෙකුට තව කෙනෙක් දිහා ටිකක් වෙලා සීබුද්ධියෙන් කතා අහගෙන ඉන්නකොට ක්‍රියා දිහා බලා ඉන්නකොට මනුෂයා යන්නේ කේල් ගහ කන්නද පොල් ගහ කන්නද කියලා වැටහෙනවා. ඉතින් ඒක නිසා කෙනෙකුට අවශ්‍ය නම් හැබෑ වෙනසක් මේ වාචසික කායික ක්‍රියාවල ජීවන රටාවේ පටන් ගන්න තියෙන්නේ සමාධියෙන් ඒ නිසා මේ අපි ඉදිරිපත් කරපු කොටස ඒ චත්තාරිතික සූත්‍රයක උද්ෘතයක් తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති කියලා තමයි පටන් ගන්න. මහන්නේ මෙහිලා සම්මාදිට්ඨිය පූර්වංගම වෙනවා සම්මාදිට්ඨිය පෙරගමන් කරු වෙනවා කතංජ වික්‍රේ සම්මා දිට්ඨි පුබ්බංග භාවෝති මහන්දි කෙසේද මේ සම්‍යක් දෘෂ්ටිය යහ දැක්ම පූර්වංගම වෙන්නේ මිච්ඡා කම්මන්තං මිච්ඡා කම්මන්තෝති පජානාති සම්මා කම්මන්තං සම්මා කම්මෝන්තෝති පජානාති සාස්ස හෝති සම්මා දිට්ඨි මෙතනදී සරුවචනාන්දේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා කම්මන්තේ කියන වචන නැත්නම් යහපත් කායික ක්‍රියා කියන එක දිහාවටයි මේ සම්මා දිට්ඨිය සම්බන්ධතාවයේ පෙන්වන්න හදන්නේ. නිසා අපි මේ වැඩමුළුවේදී උත්සාහ කරන්න බලන්නේ අපේ ශක්ති ප්‍රමාණයෙන් අපේ ජීවිත පරිශ්‍රණයෙන් ආර්ය පරිශ්‍රණයෙන් අපි කොච්චරක් අපි කරන කායික ක්‍රියා සහ අපේ හිතේ දැන හෝ නොදැන සැඟවී තියෙන ඒ දෘෂ්ටි අතර කොච්චරක් අපිට කාරණා හෙලිදරව් කරගන්න පුළුවන්ද කියන එකයි බලන්න මේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා මිච්ඡා දිට්ඨිය මිච්ඡා කම්මන්තේ නැත්නම් තමන් කරන වැරදි කායික ක්‍රියා වැරදි කායික ක්‍රියා වශයෙන් අවබෝධ කරන එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඊට පස්සේ තමන් විශ්ින් කරන හොඳ සම්මා කම්මන්ත හොඳ කායික ක්‍රියා හොඳ කායික ක්‍රියාවසින් දැන ගැනීමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් ඒකෙදිත් අර ਸਰවචනාංශිකේ තියෙන ਸਰවඥ ඉදිරිපත් කිරීම අනුව තමන් කටයුත්තක් කරනකොට පැයක් තුල දවසක් තුල සතියක් තුල මාසයක් තුල අවුරුද්දක් තුල ජීවිතයක් තුල තමන් කරන ක්‍රියාවල කොච්චරක් දේවල් අයහපත්ද නැත්නම් වැරදිද කියන එක තමන්ම දැකීම වැරද්දක් නෙවෙයි. එච්චරයි ඒකේ ගන්න තියෙන පාඩම. Tamange වැරදි ක්‍රියා ස්වාධීන ගවේෂණයකින් නැත්නම් ස්වාධීන පරීක්ෂණයකින් නැත්නම් විපස්සනාවෙන් මේ මේ ක්‍රියා වැරදි කියලා දැන ගැනීම වැරද්දක් නෙවෙයි. මෙත මේකෙදී තමයි ඔය සමාජ සංශෝධන එහෙම නැත්නම් මේ සුචරිතවාදයත් මේ විපස්සනාවත් අතර පැහැදිලි ඉර බෙදෙන තැන ඒ සමාජ සංශෝධකයන් විසින් කරන්න හදන්නේ ඒ වැරදි ක්‍රියා සංගවන්න හදනවා. ඒව දැකගත ඒක ගවේෂණය කරලා ඒක විනිවිද දැකීම ඒ අතන තේරෙන්නේ නැහැ. ඒ නිසා වැරදි ක්‍රියා නොකර සිටීමට පොළඹවනවා, වැරදි ක්‍රියා කළොත් දඬුවම් කරනවා, වැරදි ක්‍රියා කෙරුවොත් නීති ඉදිරියට පමුණවනවා සාධාරණ සාධාරණ වෙනුවෙන් නඩු කියනවා මේ සේරම හිතනවා සමාජ සංශෝධන කියලා නැත්නම් සමාජ විසං විසංශෝධන කියලා ඒ නිසා ඒවට නීති හදාගන්න සෑහෙන වැඩ කරනවා නමුත් මේ වැරද්ද කායික වැරද්ද කායික ක්‍රියා දුස්චරිතය ඒ වශයෙන් අවබෝධ කිරීම සම්මා දිට්ඨිය කියන එක ඒ අත්තුන්ට පිළිගන්න අමාරුයි අදාහ ගන්නත් අමාරුයි ක්‍රියාපටිපටිය පෙන්වන්නෙත් නැහැ ඒක නිසා මේ සමාජ සංශෝධනයට පෙළඹෙන ඇත්තෝ එහෙම නැත්නම් අපි මේ සුචරිතවාදයට පෙළඹෙන ඇත්තෝ ඒ ප්‍රශ්නේ කවදාකවත් අඩියට යනකම් විසඳන්නෙත් නැහැ. එහෙම විසඳීම සඳහා සරුවච්චන් වහන්සේ වාගේ දුරදිග බලලා කල්පනා කරන කෙනෙක්ගේ දෙයක් අවබෝධ කරගන්න හදන්නෙත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ ඒවා මේ ජීවිතේ කරන්න බෑ. ඒවා අපිට වැඩි ටිකක් අල්ලන්න බැරි අතු. ඒ නිසා අපි මේ පෙනුමෙන් කායික ක්‍රියා හදමු. කට්ටිය පෙළ ගස්සෝලා පිළිවෙලට වැඩ කරනිව්වා ආදමු කියලා පටන් අරගන්නවා. මොකද ඒ කොච්චර හැදුවත් Taman <clears throat> කවදා හෝ මේ සෙනඟ ඉදිරිපිට සභාව ඉදිරිපිට ප්‍රසිද්ධියේ මේ විදියට කායික ක්‍රියා පැවැත්වුවාට Taman අන්ධකාරයට ගියාම සභාංජි අනිත් පැත්ත හැරිච්චාම Taman අතින් ඒ වැරදි ක්‍රියා සිද්ධ වෙනව නම් ඒ පුද්ගලයාට කවදාහක්වත් ඒ දෙබිඩි චරිතය තුළ තමන් අති සිදුවෙන වැරදි ක්‍රියා වැරදි ක්‍රියා වශයෙන් අවබෝධ කිරීමට තරම් වීරත්වයක්, ධීරත්වයක්, සූරත්වයක් එන්නේ ඉතින් ඒ එන ඒක නැති තාක්කල් තමන් ආත්ම වංචනයක යෙදෙනවා. ඒ වගේම ඒ අනිකොත් ආත්ම වංචනයකට යොදවනවා ඒක නිසා වැද්දෝ තමන්ගේ දරුවන්ට කියනවලු දරුවනේ මං උඹලට උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ සීලාචාර වෙයල්ලා සීලාචාර වෙයල්ලා කියලා මහමිනිය වනචරයි. මහමිනිය වැද්දා. දරුවන්ට කියනවලු සීලාචාර වෙයල්ලා සීලාචාර වෙලා කොච්චර කෙරුවක්වත් උඹලා මහත් එක් කරන්න බෑනේ කියලා. ඉතින් ඒ තාත්තා කියන එකේ වැරද්දක් නැත්තේ නේද? තාත්තාගේ ආදර්ශයක් පෙන්වන්නේ. කක්කොට්ට හැමදාම දරුවන්ට කියනවලු කිලින් ඵලයල්ලයි කියලා. කෙලින් ඵලයල්ලා කියනවා කක්කොට්ට යන්නේ හරහට. ඉතින් ওই සමාජ සංශෝධන වැඩ සහ ওই කියන සුචරිතවාදී වැඩවල අනිත් වගේ මොකද්දෝ චාටුවක් තියෙනවා. අනිත් වගේ මොකද්දෝ ආත්ම වංචනයක් තියෙන තුඟ දෙනෙක් එකෙන් සතුටු වෙනවා. ඒකත් ඒකලා සරුවච්චන් වහන්සේ කියපු සීල ශික්ෂාව කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මට මතකයි මම එක දවසක් පොතක් කියුවා. උගා කිතල ලියපු පොතක්. උගා කොයල බල්ල ලියපු පොතක්. ඒකෙදී කියලා තියෙනවා මේ ශිල්පද රැක්කොත් මෙන්න මේ තරම් ආනිසංශ තියෙනවා කියලා මම හිතන්නේ 60 ගණක් හෝ 100 ගණක් ආනිසංශ ඒකේ පෙන්ලා තිබුණා. මම කීවට පස්සේ කතුතුමාට කිව්වා මේ කකුල් දෙක සම්බාහනය කරපුවම තෝකෙන් 75ක් ගන්න පුළුවන් කියලා. ශිල්පද රකින්න ඕනේ නැහැ. ඔය කියන ඔය සෞඛ්‍ය, කායික සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය ලබන්න හොඳට කකුල් දෙක සම්බාහනය කරපුවමත් හම්බ වෙනවා. උකට ශිල්පද ඕනේ නැහැ. ශිල්පද කියලා කියන්නේ ඒකේ කායික ක්‍රියාවලියක් නෙවෙයි ඒ ගැඹුරට යන එකක් කියලා. ඊට පස්සේ කිව්වා ඉතින් මේ සීලයෙන් අවශ්‍ය කරන සමාධියට තුඩු දීම සමාධිය හරහා ප්‍රඥාවට තුඩු දීම කතා කරන්නේ නැත්නම් ඒ සීලිය අර වැද්දන්ගේ බණක් වගේ වෙනවා. ඒ වගේම ඔය කියන ලයිස්තුවේ සීලානිසංස ලබනද අනිකුත් අනන්ත ක්‍රම තියෙනවා නමුත් ඒ කවදාකවත් ඕපනයික වෙන්නේ නැහැ. එකින් එකට ගැඹුරට ගෙනියන්නේ නැහැ. එකින් එකට ගැඹුරට යොමු කරවන්නේ නමුත් මෙතන මේ ਸਰවඥාන්සේ පෙන්වන්න හදන මේ කර්මාන්තයේ නැත්තම් කායික දුස්චරිතයන්ගේ නතර කිරීම හුදු ලෝකයා හිනසවන්න ලෝකයා පෙළගස්සන්න කරන වැඩක් විතරක් නෙවෙයි ඊට වැඩිය ගැඹුරින් ඒ කායික ක්‍රියා කායික සුචරිත ක්‍රියා කරන්න හදන එකන ආධ්‍යාත්මික වගවීමක් වෙනවා මම මේ කරන්නේ අවබෝධයෙන්ද මම මේ කරන්නේ යහපත් දැක්මකින්ද යහපත් සිතුම් පැතුම් නැද්ද කියලා අන්නේවැනි ගැඹුරකට යනකොට ප්‍රධාන වශයෙන්ම පෙත මාවත සකස් වෙන්නේ තමන් කරන කායික ක්‍රියා තමා වශයෙන්ම වැරදි කායික ක්‍රියා වශයෙන් දැන ගැනීම. මේකට විශාල පෞරුෂත්වයක් ඕනේ. මේකට විශාල ඍජු භාවයක් ඕනේ. මේකට විශාල සතියක් ඕනේ. මේකට විශාල ඇති දේ ඇති හැටිය දැකගැනීමේ ශක්තියක් ඕනේ. මේක හුඟ දෙනෙකුට නැහැ. මේක මේ මේ ආධ්‍යාත්මික පිටකොන්ද හුඟ දෙනෙකුට නැහැ. නිසා එක්කෝ කායික ක්‍රියා කරලා ඒක කායික වැරදි ක්‍රියා නැත්නම් කාය දුස්චරිත කරලා ඒක මම කෙරුවා නෙමෙයි සිද්ධ වුණා එහෙම නැත්නම් ඒක මම මේ කෙරුවේ මේක නිසයි කියලා নানা ප්‍රකාර හේතු කාරණු දක්වන ගති තියෙනවා එහෙම නැත්නම් ඒක පෙනිච්ච එකයි වැරද්ද ඒක හැංගිලා කෙරුවට කමක් නැහැ කියලා එක පැත්තක් කතා කරනවා. ඒ නිසා කවදාකවත් ප්‍රශ්නෙට මුහුණ දීමක් වෙන්නේ නැහැ. වෙන්නේ ප්‍රශ්නේ ඔඩු දුවන එක තමයි. ඒ වාගෙම තමයි යම් කිසි කෙනෙකුට මිච්ඡා කම්මන්තම් මිච්ඡා කම්මන්තෝති පජානාති කියලා තමන් කරන වැරදි කායික ක්‍රියා කාය දුස්චරිත කියලා මේක පොතේ සඳහන් කරන්නේ දකින් නැතුව කොන් කරගන්න නැතුව වෙන් කරගන්න නැතුව පරිච්ඡේද කරන්න නැතුව සම්මා කම්මන්තය අඳුර ගන්න අමාරුයි මිච්ඡා කම්මන්ත අවබෝධ කරගන්න ලේසි මොකද ඒක ගොරෝසුයි ඒ මිච්ඡා කම්මන්ත නිසා සිල්පද කැඩෙනවා වීතිකම කෙලෙස් ඇති වෙනවා ඒ නිසා සමාජයට බාධා වෙනවා අනුන්ට බාධා වෙනවා තමන්ට බාධා වෙනවා වර්තමානට බාධා වෙනවා අනාගතයට බාධා වෙනවා ඉතින් ඒක ඇති වෙන්න තියෙනවා කෙනෙක් ගාව ඇති වෙන්න තියෙනවා ඒක නිසා ඒ ගොරෝසු ඡණ්ඩ පරුස ඒ දේ වුණත් ඒක ගොරෝසු ඡණ්ඩ පරුස වශයෙන් දැක දැන ගැනීම සම්මාදිට්ඨි සාසෝති සම්මාදිට්ඨි යාට සම්මාදිට්ඨිය තියෙනවා. එතකොට යාට තේරෙන පටන් අර ගන්නවා ඒ කාය දුස්චරිත මේ මේ කාය දුස්චරිත නිසා Tamanට අනුන්ට හානි වෙනවාය මත්තට දැනට හානි වෙන අය මොකද සමහර සමහර Tamanගේ දවසේ ඇතුළත සිදුවෙන ක්‍රියා තියෙනවා අනුන්ට Tamanට හානි වෙන්නේ නැත. වන අන්තිචේට අනාගතයට සහ වර්තමානට හානි වෙන්නේ අනේ එව්වට සම්මා කම්මන්ත කියනවා හානි වෙන දෙයට මිච්ඡා කම්මන්ත කියනවා. ඒ විදිහට මිච්ඡා කම්මන්තය ගොරෝසු ඡණ්ඩපරසදී තේරුම් ගැනීමට පෙළඹෙන කෙනාගේ සීලය අතින් විශාල වෙනසක් ඇති නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් දෘෂ්ටියේ පැහැදිලි වෙනසකින් තමයි වැඩේ පටන් ගන්න. එයා තේරුම් අරගන්නවා මම අතින් මේ මේ වැරදි සිද්ධ වෙනවා. ඒක මිච්ඡර ප්‍රමාණයි. ඒක පැකිලීමකින් තොරව එහෙම නැත්නම් හුදු රෝගයක් රෝග නිర్ణය පිණිස පරීක්ෂා කරන වෛද්‍යවරයෙක් වගේ Taman දිහා හොඳට ශාස්ත්‍රානුකූලව බලනවා මොනවද මගේ රෝග ලක්ෂණ කියලා. ඒ වගේ Tamanගේ කායික දුස්චරිත මොනවද කියලා බලනවා. එතකොට තමයි යාට තේරෙන පටන් ගන්න සමහරක් ක්‍රියා එහෙම දුස්චරිත ගන්නට වැටෙන්නේ සමහර එකව දුස්චරිත ගන්න වැටෙනවා. ඊට පස්සේ මේ කියන ඒ දුස්චරිත ගන්න වැටෙන නොවැටෙන කියන ප්‍රශ්නෙට සරුවච්චන් වහන්සේගේ මිමි දණ්ඩ මිනුන් දණ්ඩ තමයි මිච්ඡා කම්මන්තං කියලා මේ සූත්‍රයේදී එහෙම නැත්නම් සාමාන්‍ය සීල විග්‍රහයේදී තරවතන්සේ නිර්වචනය කරනවා මිච්ඡා කම්මන්ත කියලා කියන්නේ පහනාති පාතං අදින්නා දානං කාමේසු මිච්ඡාචාරං පරපණ හානි කිරීම නොදුන් දේ ගැනීම සහ කාම වස්තුන් කෙරෙහි මිත්‍යාචාරය වැරදි පැවැත්ම මේ තුන තියෙනවා නම් ඒක වැටෙනවා මිච්ඡා කම්මන්තෙට. අපි කියනවා කාය දුස්චරිත කියලා. ඉතින් මේක සමාජයේ පැතිරිච්ච රෝගයක්. එහෙම නැත්නම් බෝ වෙච්ච පිළිකාවක් පුරාවට තියෙන එකක්. මොකද මිනිස්සයා කියන සතා පරිණාමයේදී ඒ උසස් තත්ත්වයට එනකොට විද්‍යාවැත්තෙන් ගණන් කරලා බලනවන කෙනා අවුරුදු 40000ක් විතර වගේ ඉඳලා අනිකුත් සත්තුන්ගෙන් මානවයා වෙන් වෙලා පරිණාමේ හැදී එනකොට ඒ අනිකුත් සතුන් පරයා ජය ගන්නකොට ඒ අනික් සතුන් පරාජය කරලා මරලා තමයි උතෙන් ආන්නේ. ඒ නිසා මානවය අනික් සතුන්ගෙන් උසස් තත්ත්වයටපත් වෙන්න හේතුව එයාට අන්සතුන් මැරීමේ අනික් සතුන්ට වැඩි හැකියාවක් තියෙනවා. ඒ නිසා ඕනේ අභියෝගයක් ආපුවාම ඒ අභියෝගයේදී මානව ප්‍රජා විනාශ වෙන්න දෙන්නේ නැතුව මානවයා අනික් සත්තු අභිබවලා අනු මැරීම සතුරා විනාශ කිරීමේ දක්ෂකම නිසා මානවයාගේ පරිණාමය එක දිගට සිද්ධ වෙලා තියෙන නිසා හැම වෙලාවෙම අපේ දක්ෂකම තියෙන්නේ වැරද්දට නැගී සිටීමේ සතුරා මැරීමේ එහෙම නැත්නම් අපිට තියෙන අභියෝග අපිට තියෙන අනතුරු වලට තාමත්ම සංවේදී පිරිස බොහොම ඉක්මනට වැය වෙනවා, බෝ වෙනවා, ජය ගන්නවා. අනතුරු නැති වෙලාවට මනසට පාළුයි. ඒව හැප්පෙන දෙයක් නැත්නම් ඉතින් ඔය කරන්න දෙයක් නැහැ පාළු ගතිය නිසා. ඒකට එයා අනතුරු නැතිකම නිසා, කෙලස් නැතිකම නිසා ඒ පාළු ගතියට මොන හරි දුස්චරිතයක් කරනවා. අර පුරුදු කරන ආව මොකක් හරි කරනවා. ඉතින් ඒ අනුව සතුන් මැරීම දඩයක්, දඩයමක් මේ විනෝදයට මාළු මැරීමක් විදිහට වගේ අර පුරුද්ද කෙනියනවා. නිසා කිසිසේත්ම කිසිම කෙනෙකුට සතුන් නොමරන කතාවක් කතා කරන්න මේකේ බෑ. මොකද මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ මරලම. වැඩියෙන් මරපු නිසා තමයි මිනිස්සයා අනිත් අයට වැඩිපුර හිටලා තියෙන ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ පරිණාමේ දැන් කොච්චර දියුණුද කියනවනම් මේ වෙනකොට ලෝකේ ඉන්න විද්‍යාඥයන්ගෙන් 90කට වැඩි පිරිසක් නිතරම දිවා රාත්‍රී දෙකේ මේ පරිශනාගාරට වෙලා මොළ ධාතුව වේසනවා සියලුම මිනිසුන් එකසර මරන්න පුළුවන් ආයුධයක් හොයන. ප්‍රධාන විද්‍යාඥයෝ ප්‍රධාන වශයෙන් මෙතෝලා තියෙන්නේ ඔය නිව්ටන් බෝම්බේ වාගේ සියලුම මානවයා එකවර මරන්න පුළුවන් ක්‍රමයක්. ඕක තමයි විද්‍යාව කියන්නේ. ඉතින් ඒකෙදි පේන්න තියෙන මේ මානසිකාතයට තමයි වැඩියෙන්ම ගෙවන්නේ. ඒක වැඩියෙන් කරන්න පුළුවන් එක්කනට ශ්‍රේෂ්ඨ පඩියක් ගෙවනවා. ඒ වගේම යාගේ නිෂ්පාදන වලට පුදුමාකාර සම්මාන දෙනවා. ওই වෛද්‍ය විද්‍යාවේදී හම්බෙලා තියෙන උපකරණ සියල්ලම සත්තු මැරීම සඳහා උපකරණ හදනකොට හැදුවෙච්ච අතුරුඵල. විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයේදී විශාල වශයෙන් සත්තු මැරුවා, සත්තු කියන්නේ මිනිස්සු මැරුවා, ගෑස් කාමර වලට දාලා নানা ප්‍රකාර. අනේ ඒකකදී මේ සත්තු මරන්න හදපු යන්ත්‍රවල අතුරුඵල වලින් තමයි ওই වෛද්‍ය විද්‍යාවේ හම්බෙලා තියෙන සෑම උපකරණයක් හැදිලා තියෙන්නේ. මේක මේ මානව දයාවට ඇති වෙච්ච එකක් නෙවෙයි පොඩි වැරදිල්ලක්. වැරදිල්ලෙන් ආව පළ ටික තමයි. ඒ වගේම ඔය පිටරට පරසක්වල තරණය කිරීමට යෑම සඳහා මේ අනිතිකන ඉස්සලා එකට යන්න තටම දඟලපු නිසා තමයි ඔය මේ අපි ප්‍රවාහන සේවයක් මංගලා තියෙන්නේ. බොහොම ඉක්මනට අපි මේ අධිවේග ගමන් වලට ගියේ මේ මානවයාට ඉක්මනට රසාවට යන්න නෙවෙයි. අපිට මේ පිටරට තියෙන පිටතක්වල තියෙන දේවල් පවා අල්ලගන්නේ ගියේ කියාපු අතුරුපර. ඒ නිසා මේ පාණාතිපාතේ කියන එක ගාක් වෙලාවට ඕක මේ පටලවාගෙන ඉන්නවා මේ මස් මාංශ කෑම සතුම් මැරීම දෙක පටලවාගෙන මොනම විදියකටත් මිනිස්සෙකුට තව කෙනෙක් මරන්න නැතුව ජීවත් වෙන්න බෑ. මේකේ තියෙන බලවතා ජයගනී කියන නීතිය. අපි හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ භික්ෂුන් වහන්සේලාට ඒක හොඳටම පැහැදිලි මේ අනුන්ගේ බතක් තමයි කන්නේ. අනුන්ගේ ඇඳුමක් තමයි අඳින්නේ. අනුන්ගේ තැනක තමයි ඉන්නේ. අනුන්ගේ බේතක් තමයි කන්නේ. ඒ නිසා ඒ සීමිත ආහාර වලින් අපේ කොටස අපි කඩා බඩා ගන්න අයිතිවාසිකමක් විදියට. සීමිත ඇඳුම් වලින් අපේ කොටස අපි වෙන් කරගන්නේ ඒක අපේ බලපුලුවන් කාර්කමට. සීමිත කෙවල් දොරවල් වලින් අපේ කොටස උසස් කරලා වැඩි කරලා හදාගන්නේ අපි හොඳටම දන්නා ඊට වැඩිය ඒ පහසුකම් නැති පිරිසක් ඉන්න බව දැනගන්න. බෙහෙත් වලිමුත් ඒ දොස්තර මහත්තයා මගේ සල්ලි වලට ඉක්මනට ගන්නේ. එහෙම නැත්නම් වෙදකම් කරන්න ඉන්න දුප්පතෙක්ගේ අවස්ථාවේ තමයි. ඉතින් මෙහෙම ජීවත් වෙන තරඟකාරී ලෝකයක් නැතුව ආර්ථිකය ගොඩ නැගෙන්නේ නැහැ. ඉතින් ඒ වෙකේ මේ පානති වාතෙන් තොරව ජීවත් වෙනවා කියන එක ඒක මේ මනුස්ස ලෝකේ කරන්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් අපිට එකයි කරන්න පුළුවන් වෙන්නේ මම ඇති මෙච්චර මැරෙනවා දැනගෙන මෙච්චරක් මැරෙනවා නොදැන මෙච්චරක් මැරෙනවා මට බැරිද මේක අඩු කරන්න. ඇයි අඩු කරන්නේ? එහෙම කාගේ හරි පරිේශනයක් නිසා හෝ කාගේ හරි නොසලිකත්කමක් නිසා හෝ මාව මැරුවොත් මම කැමති නැති නිසා. වෙන මොනම තර්කයක්වත් නැහැ. මම මේව කාගවත් පරිේශනයක් නිසා හෝ කාගවත් අත්තරද්දක් නිසා මාව මැරෙනවට කැමති නැත්නම් අපේ පරිේශන නිසා සහ අපේ අත්තරද නිසා තව සතෙක් මැරුණාට ඒ සතා කැමති වෙන්නේ නැහැ. නිසා පාණතිපාතී කියන එක මොයි ලේසියට බේරන්න පුළුවන් එකක් කියලා හිතන්න නරකයි. නමුත් මනුෂ්‍යයට විතරක් අනිත් තිරිසන් සත්තුන්ට වැඩිය මේක කල්පනා කරන්න පුළුවන්. තිරිසනට බඩගින්නක් කාට පස්සේ තපස් රකින්නත් බෑ, සිල් රකින්නත් බෑ, ගොදුරට පැන්න කෑවා ලේ පිට. නමුත් මිනිස්සයාට ඒ ඉක්මවලා කල්පනා කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක හානි කරයි මේක. ඒ හානිය අඩු රටාවකට මට ජීවත් වෙන්න පුළුවන්. එතකොට මම මේ අර පිළිබැසම ඉගෙන ගන්න වෙනවා. මම ප්‍රයෝජනේ සලකලා වැඩ ඉගෙන ගන්න වෙනවා. කවදාකවත් මට සුඛෝපභෝගී වෙන්න බෑ. මට අතිශෝක්තියට යන්න බෑ. මට පාරිභෝගිකත්වයට යන්න බෑ. ගිය ගමන් වක්‍රව හෝ ඍජු අපි පාණත්වාති කෙරේ. ඒක කාටවත් මේ වැළකෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ පාණත්වාත අකුසල මේක හරියටම 100%ක්ම සම්පූර්ණ වෙන්නේ සෞපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් තමයි. අනුපාදේශ නිර්වාණ ධාතුව ලැබුවත් තාම ජීවත් වෙන තාක්කල් තාමත් ඕකේ පොඩි පොඩි සම්බන්ධකම් තියෙනවා. ඒකේ තියෙනවා තාමත් උපාදාන සහිතයි. නිවන් දැක්කට පස්සේ කියන්නේ පරිණිර්වාණයෙන් පස්සේ තමයි අපි ප්‍රාණාතිපාතයෙන් 100ක් මිදෙන්නේ. ඉතින් ඒ තාක් එතෙන්ට යනකම් අපි අද ඉන්න ගොරෝසු තැන ඉඳලා මේ පානපාත පානතිපාතයේ වැළැක්වීම සඳහා කළ යුතු කලමනා කටයුතු වලට අපි තුන් ආකාරකින් කියන්න පුළුවන් සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා. ඉතින් මේ විශේෂයෙන්ම මිච්ඡා කම්මන්ත කියන පැත්තට යනකොට ඒකේ අපේ කටට හුරු නිතරම සම්බන්ධ වෙන තමයි මේ සීල ශික්ෂාවට. ඒ නිසා කාය දුස්චරිතයන්ගෙන් වැළකීම අපි කියන්නේ සීල ශික්ෂා කියලා. නමුත් ඒක ගොරෝසු ඡණ්ඩපරස කොටස හත හැරීම පමණයි. නමුත් ඒක යට තියෙනවා සමාධි ශික්ෂාවක්. එතන යන්න වෙනව නැත්නම් ඒ සීල ශික්ෂාවංග සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊට පස්සේ සමාධි ශික්ෂාව හරහා ප්‍රඥා ශික්ෂාවට ගියාට පස්සේ තමයි අපිට අපේ ශක්ති ප්‍රමාණය මේ සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යචාරය ශික්ෂණය කරගත්තා එහෙම නැත්නම් වශී කරගත්තා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි මේ මේ වැඩමුළු හරහා එහෙම නැත්නම් මේ භාවනා කාලය හරහා බලන්නේ සීලය අපිට මේ වැටහෙන දේ තවසත් එක්ක පණ නැසීම කියන තැන ඉඳලා අපි ඒක සමාධි ශික්ෂාට කොහොමද තුඩු දෙන්නේ යයි ගෙනියන්නේ සමාධි ශික්ෂාව හරහා විපස්සනාට කොහොමද ගෙනියන්නේ කියලා මේකේ තියෙන අර ගොරෝසුම ඡණ්ඩපරස කෙලස් නෙවෙයි ඊට මැද තියෙන පරිඋත් ทาน කෙලෙසුත් දැකලා ඒක යටම අඩිය මට්ටමේ තියෙන අනුසය කෙලෙසුත් දැකලා මේවා අපි අතර සියල්ලගෙම සමානයි විතික්‍රමණය අතින් අපේ අතර පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් පරිඋත්ථාන කෙලෙස් ඇතින් බැලුවොත්, අනුසය කෙලෙස් ඇතින් බැලුවොත් අපි ඔක්කොගෙම හැම කෙනාගේම කිල්ලෝට හුණු තියනා වගේ සමානව තියෙනවා. අපි කවදද මේ මිච්ඡා කම්මන්තයට අදාළ නැත්නම් පරපණ නැසීම කියන එකට සම්බන්ධව පරිඋත්ථාන කෙලෙස් දිහා මතුවෙන මතුවෙනලා බලන්න. අපි කවදද එයා සම්බන්ධ අනුසය කෙලෙස් දිහා මතුවෙන මතුවෙනලා බලන්න ගත්තොත් සරුවචනංශේ බලපු තාලෙටම තමයි බලන්නේ. සරුවචනංශේ දුරු කරපු තාලෙට තමයි දුරු කරන්න වෙන්නේ. ඒක නිසා මේ සංසාරේ පුරාවට මේ සීල ශික්ෂාව නැත්තම් මේ කාය දුස්චරිත වලක්වා ගන්නට බැරි වෙච්ච නිසා මහණි උඹත් උඹත් මමත් මේ සංසාරේ මෙතෙක් කල් සැරිසරුවා කියලා සරුවචනංශේ පාපෝච්චාරණයක් කරා. මේකේ මේකේ ඇති හැටිය මේකේ තියෙන සියුම් தত্ত্ব දැක ගන්න බැරි වෙච්ච නිසා අපි මෙතෙක් කල සංසාරේ සැරිසරුවා කවදා හෝ දැක්කොත් මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ වශයෙන් දැක්කොත් ඒ පුද්ගලයාට සුදුසුකමක් හම්බ වෙනවා සම්මා කම්මන්තේ දැනගන්න. අනේ එදාට තමයි මිච්ඡා කම්මන්තෙන් දුරු වීමට ගන්නා ප්‍රයත්නය සජීවී වෙන්නේ සාක්ෂාත් වෙන්නේ සම්මා කම්මන්තේ බහුලීකත කිරීම සඳහා සාක්ෂාත් වෙන්නේ. ඒ නිසා මේ සම්මා දිට්ඨිය හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මිච්ඡා කම්මන්තයෙන් දුරු වීම සඳහා නෙවෙයි සම්මා දිට්ඨිය අවශ්‍ය කරලා තියෙන්නේ. මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ වශයෙන් දැනගන්න. සම්මා කම්මන්තේ සම්මා කම්මන්ත වශයෙන් දැනගන්න. එhmenan මේ සතුම් මැරීම මේ මේ මට්ටමට සිද්ධ වෙනවා. ඒකම හොරකම් කිරීම කිව්වහම එක එක මට්ටම් වල ඒක පන්ති සටන හරහා එනතම් මේ ද්‍රව්‍ය නිෂ්පාදනය හරහා හැම වෙලාවෙදීම අපි කරන සෑම ගනුදෙනුවකදීම අපි උත්සාහ කරනවා තමන්ගේ පැත්තට වාසි ලබන්නේ සෑම තැනකදීම ওই හොරකමේ පොඩි ලේසයක් ඉතුරු වෙනවා. ඉතින් ඒක නිසා අපිට සම්පූර්ණයෙන්ම පූර්ණ හොරකමින් තොර ජීවිතයක් කියන එක මේ ආර්ථිකය කරන්න බෑ. එතකොට ආර්ථිකයේ ওই කියන ප්‍රතිලාභ කොහොමඩක්වත් ලබන්න බෑ. ප්‍රතිලාභේ තියෙන්නෙම සූරකෑම හරහා. <clears throat> සූරකෑම තිරසනුකින් කෙරුවත් පන්ති සටන අතර කෙරුවත් කොහොම කෙරුවක්වත් ඒතන තියෙනවා සොරකම් කිරීම. ඒක සියුම්. හැබැයි සමාජයේ ඒක හොරකමකට ගණන් ගන්න. ඒක දී ඇති ආර්ථික න්‍යායන් යටතේ ඒ කට්ටියට අවසර ලැබෙනවා. නමුත් භාවනා කරලා සමාධියට යනකොට ප්‍රඥාවට යනකොට ඒක පවා. ඒ වගේ පවතින ආර්ථික සමාජික දේශපාලන තත්ත්වයන් යටතේදී පවා ඒ Taman උපේන දේ ඒක සාධාරණද එහෙම නැත්නම් ඒක වස්තුව සමසේ ජනගහණයට බෙදී යෑමේ වැඩපිළිවෙලට Taman කොහොමද දායක වෙන්නේ කියන එක වග වෙන්න වෙනවා එතකොට ඔය සාමාන්‍ය එදිනදා නීතියේ පවතින සිවිල් නීති රහු නොවි ජීවත් වෙන එක විතරක් නෙවෙයි ඒ ගැඹුරෙන් සලකා බලන්න වෙනවා. ඒ වගේම කාමීත්‍යාචාරය කියවම හුඟව දෙනෙක් හිතන්නේ මේ දෙදෙනෙක් දෙදෙනෙක් ඉතින් එකතුව කරන දියකිසින් හමා දියකිසින් හමාර කළ යුතු ඒ ග්‍රාම්‍ය ධර්මයේ නැත්නම් මෛතුන සේවනයේ කියලා නැවත එහෙමම නෙවෙයි එහෙම තමයි බටහිර ලෝකය කාමීත්‍යාචාරය හඳුනන නමුත් රූප බැලීමට ඇති ආශාවත් කාමීත්‍යාචාරයක් තමයි ශබ්ද ඇහිීමට තියෙන ආශාවක් කාමීත්‍යචාරයක් තමයි. ගඳ බැලීමට තියෙන ආශාව, රස බැලීමට තියෙන ආශාව සහ පහස ලැබීමට තියෙන ආශාව ඔක්කොම කාමීත්‍යචාරට වන්න අපිට කියන කාමච්ඡන්දය කියලා කියන්න පුළුවන්. කාම ගුණ කියලා කියන්නත් පුළුවන්. කාම ආශාව කියන්නත් පුළුවන්. ඒක නිසා ඒකේ වීතික්‍රමණ මට්ටම තමයි ඔය කාමච්ඡන්දය කියලා දෙදෙනෙක් දෙදෙනෙක් විශ්ින් කරන දියකසින් හමාර කර යුතු ග්‍රාම්‍ය ධර්මයේ මෛතුන ධර්මයේ පෙන්වන්නේ. නමුත් සමාජ මට්ටමට යනකොට හිතේ පැන නගින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබීමේ ආසාව ඇහ කන දිව නාසය කය පිනවී ආසාව තේරම වෙන කාමීත්‍යචාරය. ඊට පස්සේ අනුශය පැත්තෙන් බලනකොට අඩු ගන්න එව්වා ඇහැට රූප නැති වුණත් හිතෙන් මනාප රූප බලාන හීන දකින්නකොට එව්වට ආසාවක් ඇති වුණා. එහෙම නැත්නම් හිතෙන් හීන බලනකොට ඇහෙන ශබ්ද නිසා තමන්ගේ ආසාවල් ඉෂ්ට කරන ඒ හරහා අනුසය කෙලස් නැගින හැටි දක්වාම මේකේ අපේ පාලනෙන් තොර සියුම් තත්ත්ව දක්වම යනවා. ඒ නිසා කෙනෙකුට අර සීල මට්ටමින් මේ කාමීත්‍යාචාරය තේරුම් අරගෙන ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට අඬ ගහගෙන යෑමක් තමයි මේ සරුවචන් වහන්සේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලින් පෙන්ලා දීලා තියෙන්නේ. ඒක නිසා මේ වගේ භාවනා වැඩමුළුවලකට කෙනෙක් සම්බන්ධ කරනකොට හැම වෙලාවෙම මතක් කරලා තියෙනවා අර දුෂ්චරිත වශයෙන් කරන කාය දුෂ්චරිත වචී දුෂ්චරිත දෙක නතර කරගන්න බැරි නම් එයාට මේ සමාධි මට්ටමේ භාවනා වැඩ පිළිවෙලට සුදුසුකම් නැහැ. භාවනා වැඩ පිළිවෙලට යන්න සීලෙක පිළිట్లా ඉන්නවා. ඒ සීලේ පිළිටවන්නේ නැතුව භාවනා කරන්න හදනවා කියන එක මේ වටිනා දෝතින් පිළිගත යුතු ශාසනය වමතින් ඇල්ලුවා වෙනවා. ඒක භයානකයි. ඒක කරලා වරද්දාගත්තොත් නොකරනවට වැඩි අනතුරුදායකට තත්යකටපත් වෙනවා. ඒ බුදුම ස්වාමීන් වහන්සේ ඒක මතක් කරනකොට කියන්නේ මේ ශල්‍ය කර්මයක් කරන්න ඉස්සර වෙලා ඒ ශල්‍යාගාරයත් ලෙඩත් වෛද්‍යවරයත් උපකරණත් සේවක සේකාව සියල්ලම ජීවාණු හරණය කරන්න. ඒ අරසා කරන්නේ නැතුව ශල්‍ය කර්මේ පටන් අරගත්තොත් තිබුණට වැඩිය භයානක රෝග ශරීරගත වෙනවා. ඒ නිසා අද ලෝකයේ භයානකම රෝග පැතිරෙන තැන බවට ශල්‍යාගාරපත් වෙලා තියෙනවා. ශල්‍යාගාර වලින් අද විශාල රෝග කවදාකවත් නැති රෝග පැතිරෙන්න පටන් ගන්න තියෙනවා. ශල්‍යාගාර මාස 3-4 වහලා තියන්න වෙනවා. ඉතාමත්ම භයානක රෝග බීජ දරණ තැනක් විදියට. ඒ නිසා ශල්්‍ය කර්මයකට ඉස්සලා ජීවාණුහරණය කරනා වගේ තමයි භාවනාවට කලින් සීලය ආරක්ෂා කරන එක. ඉතින් අද තියෙන භාවනා ක්‍රම ඒ වගේම අද තියෙන සෙල්ලක්කාර කතා අනුව ඒ සීලය එච්චර අවශ්‍ය නැහැ කියන පැත්තකුත් තියෙනවා. භාවනා කරන්න ගියාම සීලය අවශ්‍ය කරන්නේ නැහැ කියන පැත්තේ. මායේ පුද්ගලයෙක් වශයෙන් මා ළඟත් ගොඩාක් ඒ අදහස තිබුණා. මොකද මම පටන් ගන්නකොට භාවනාව මම සීලක පිළිපදලා නෙමෙයි පටන් ගන්නේ. ඒ නිසා මම ගොඩක් කල කටමැත දොඩ වැව්වා. තාමත් ඒක තියෙනවා. අවශ්‍ය නැහැ සීලිය අවශ්‍ය නැහැ. කෙලින්ම හරියට සතිය අඳුරනවා නම් කෙලින්ම හරියට භාවනාව දන්නවනම් ඉස්සරහට යන්න පුළුවන් කියලා. නමුත් ඒක තව බොරුත් නෙවෙයි. නමුත් මේ දේශනාවේදී අපි මතු කරගන්න හදන්නේ එහෙම පටන් ගත්තත් දැනට අංග සම්පූර්ණ සීලයක් නැතුව භාවනා පටන් ගත්තත් භාවනාව හරිනම් ඒ පුදුලේ අනිවාර්යයෙන්ම දෙන්න සීලයට වැටෙනවා. භාවනා විශ්ින් සීලයට تعلق කරනවා. ඉතින් මේක මේකට විරුද්ධ නැත්නම් මේකට විකල්පයක් වශයෙන් පවතින නිදර්ශනයක් තමයි බටහිර ලෝකේ භාවනාව. බටහිර ලෝකෙට මොනම හේතුවක් නිසාවත් කාමීත්‍යාචාරය කියන එක අවබෝධ කරලා දෙන්න බෑ. ඒගොල්ලන්ගේ කාමීත්‍යාචාරය කියන එක තේරෙන්නෙම නැහැ. මේ මෙච්චර ලේසියෙන් ලබන්න පුළුවන් මේ කාමය දෙන්නගේ කැමැත්ත තියෙනවනම්. එහෙම නැත්නම් Taman අතේ සල්ලි තියෙනවනම් රූප බැලුවට ඇති ප්‍රශ්නයක් නැහැ. සද්ද ඇහුවට ප්‍රශ්නයක් නැහැ. ගන්ධ රස පහස ප්‍රශ්නයක් නැහැ. ඒකේ ඒගොල්ලන්ට තේරෙන්නේ මේ බයලජ්ජ කියන දෙක. ඒගොල්ලන්ට තේරෙන්නේ ඉන්දිය සංවරය. ඒ නිසා ඒගොල්ලන්ට සීලේ වර්ණගන්න බෑ. මොන තාලෙන්වත් සීලේ වර්ණගන්න බෑ. හැබැයි පරිසරයේ දූෂණය වෙනවයි කියලා, චිත්ත දූෂණය වෙනවයි කියලා අසහනෙපත් වෙනවා කියලා බැඳ බැඳගෙන භාවනා කරනවා. කිසි කෙනෙක් වග වෙන්නේ අඩු ගන්න බයලජ්ජාවක් ඇති කරන්න. අඩු ගන්න ඉන්ද්‍රිය සංවරයක් ගන්න. අඩු කාරේ සීලයක් රකින්න. ඒ නිසා විශාල ප්‍රවණතාවයක් තියෙනවා. <clears throat> සීලෙන් තොරව භාවනා කරන්න කියලා මානසික අසහන වැඩි වෙලා මානසික රෝගීන් <clears throat> වැඩි වෙලා පිස්සු හැදෙන ගැතියි. ඉතින් කට කතාවයන් මොකද්ද භාවනා කරන්න කියලා පිස්සු හැදිලා කියන්නේ. නමුත් ඇත්ත වෙන්නේ මොකද්ද පිස්සු භාවනා කරන එක තමයි. සීලයක්වත් රැක ගන්න බැරි තරම් පිස්සෝ ලේසියට පහසුවට ඩොලර් 500ක් දීලා මාස 6 කෝස් එකක් කරනවා. කරලිවල ඒ භාවනා කාර්ය කරන ඊට පස්සේ යා ගුරුවරෙක් වෙනවා. ඉතින් මේ වගේ මේක පාරිභෝගික ද්‍රව්‍යයක් බවටපත් වෙනකොට අර සීල සමාධි ප්‍රඥා අතර තියෙන අර ක්‍රමික වර්ධනයේ තැහෙන පටලැවිලි වෙනවා. ඒ නිසා අපිට තව කෙනෙකුට කෙවිතක් දික් කළා කියන්න බෑ භාවනා කරන්න ඉස්සෙල්ලා ඔබ මෙච්චර සීලයක් තියෙන්න ඕන මෙච්චර කල් රැකලා තියෙන්න ඕන නැත්නම් භාවනා දෙන්න බෑ කියලා එහෙම නීතියක් දාන්නත් බෑ. මොකද හේතුව මේ සම්තති ඇමතුමා හොඳටම දවස් 7ක් බීලා ඉන්න වෙලාවේ තමයි සරුවචනසේ බණ කිව්වේ එහෙම රහතුන. පටාචාරාවටත් සිල් සමාදන් කරවලා නෙවෙයි බුදුහාමුදුර බණ කිව්වේ මේ වගේ සභාවට ඇදගෙන වැටුනේ පිස්සු. රෙද්දි නැති දරුවන් දෙදෙනෙක් වදපු අම්මා කෙනෙක්. එහෙම නැතුව කිසాగෞතම ඊටත් බුදුරජාණන් සිල් සමාදන් කළා නෙවෙයි බණ කිව්වේ. ඒ නිසා අනන්තවත් තියෙනවා මේ අවස්ථාව. නමුත් පටාචාරාවට අන්තිම සිද්ධ වුණේ කොච්චර රිදි නැති මේකට වැද වැඩිච්ච අම්මා වුණත් බුදුහාම දීපු නම්බුනාම මොකද්ද? විනීතර භික්ෂුණීන් අතර පළවෙනිද. මේක තේරුම් ගත්තට පස්සේ කොච්චර විනීතර වුණාද කියලා කියනනම් භික්ෂුණීන් වහන්සේලා අතර පළවෙනියම විනීතර වුණේ පටාචාරාව. ඒ තරම් භාවනාවට වැටෙනාට පස්සේ අර කරපු වැරද්දේ මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ වශයෙන් දැනගෙන සම්මා කම්මන්තේ සම්මා කන්ත වශයෙන් දැනගෙන සම්මාදිට්ඨිය පිහිටියට පස්සේ ආයේ යාතින් සිල්පද කැඩෙන්න ඉඩ තියන්නේ සාමාන්‍ය කෙනෙකුටත් වඩා සිල්පද පිළිබඳ විශාල වගකීමකට එනවා. අඟුලිමාල මහරහතන් වහන්සේලා දුන්නේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. අච්චර ලේපිට සතුන් මරපු කෙනාට ਸਰවඥ ශාන්තිපුර දුන්නේ මහේසාක්‍ය මහරතන් වහන්සේට බලන්තන මොකද ඒ ස්වාමීන් වහන්සේට අච්චර සතුන් මරපු ප්‍රාණඝාතය කරපු කෙනාට ඒක තේරුම් ගත්තට පස්සේ ආර්ය වචනය තේරුම් ගත්තට පස්සේ ආර්ය ශික්ෂාට ගියාට පස්සේ සාමාන්‍ය මිනිස්සෙගේ ආවේනික දුකක් දකින්නකොටත් ඕ වෙන කෙනෙකුට වැඩි උණු වෙන පහදවතක් ඇවිල්ලා තියෙනවා. මිනිස්සුන්ගේ සාමාන්‍ය දුකක්වත් දකින්නකොට ඉවසන්න බෑ මං කොහොමද මට උදව් කරන්නේ කියලා අර මිච්ඡා කම්මන්තේ හරියට තේරුම් ගත්ත නිසා සම්මා කම්මන්තේ විතරක් නෙවෙයි උණු වෙන හදවතක් ඇතිලා තියෙනවා. මෙන්න ලෝකෙ කිසි කෙනෙක් එක පිළිගන්නේ සරුවචනන්සේ විතරයි පිළිගන්නේ. අඟුලිමාලට මේ තරම් උණු වෙන හදවතක් දැන් තියෙනවයි කියන එක කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද පුද්ගලයා දකින්නේ එකම මනුස්සයා නිවන් දැකලා ඉන්නවයි කියලා. සරුවචනන්සේ දන්නවා අරියාය ජාතියා ජාතෝ සංචිත්ත පාණං ජීවිතා ඕරෝපේති නාබිජානාති. මම ආර්ය ජාතිය ඉපදුනාට පස්සේ දැන දැන සතුම් මැරීමක් මට සිහි කරන්න බෑ කියලා තමයි උන්වහන්සේ සත්‍යක්‍රියා කරන්නේ. මේකයි සම්මා දිට්ඨියක් ඇති වෙනකොට වෙනස. ඊට පස්සේ මේ පුද්ගලයා ඊට ඉස්සර කොච්චර සිල්පද කඩලා තිබුණත් පුදුමාකාර වරබන්ධනයකට එහෙම නැත්නම් මේ සදාචාරාත්මක බන්ධනයකට වැටෙනවා. ඊට පස්සේ ਸਰවචනාංශය යාගෙන හොයන්න යන්නේ ਸਰවචනාංශය දන්නවා මේ පුද්ගලයා අර ගිනිපෙල්ලෙන් බැටකාප් මිනිහා කණාමැදිරටත් බයයි වගේ සිල්පද පිළිබඳව පුදුමාකාර අරසාවක තියෙනවා. ඉතින් ඒ කටයුත්ත සාමාන්‍ය සදාචාරයෙන් තේරුම් ගන්න අමාරුයි. ඒක හරි අමාරුයි මේ ওই ලෝකේ පවතින සමාජ විශෝධනය හරහා. නමුත් මේ සම්මාදිට්ඨියේදී වැරදි වැරද්ද වශයෙන් දැකීම සහ හරිදී හරිදී වශයෙන් දැකීම කියන ඉඩ තුල ඕන කෙනෙකුට හැඩ ගැහෙන්න ඉඩ තියෙනවා. මේ ਸਰවචනාසිකේ ධර්මයේ තියෙන ඉතාමත්ම සුවිශේෂී తත්වයේ තමයි මේ විපරිණාමයට ඉඩ තියෙන්නේ. ඕනෙම හොඳ කෙනෙක් ඕනේ නරකකටපත් වෙන්න පුළුවන්. මේ මූලික මාර්ග ඥාන ලැබෙන තේ. ඕනෙම නරක කෙනෙක් ඕනේ හොඳ තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. ඒක පිළිබඳව දෙවැන්නේකට අධිකාරී ශක්තියක් නැහැ. කොහොමඩක්වත් දෙවැන්නේකට අධිකාරී ශක්තියක් නැහැ. ඒ පුද්ගලයා තේරුම් ගත්තොත් මම ඉන්නේ මිත්‍යා දෘෂ්ටියේ මට පුළුවන් ඕන සම්මාදිට්ඨියට යන්න මම සම්මාදිට්ඨියට යනවායි කියලා ඒ ඒ අයිතිවාසිකම ඒ තියෙන විපරිණාමයේ ඉඩ ਸਰවඥාන්තේ ආ පිරිනුවම් පාලත් අවුරුදු 2600 කියක් කියලා තාම ඒක හැම කෙනාම තේරුම් ගන්න ඕනේ Tamanට තියෙන මානවයිතිවාසිකම විදිහට අපි කොච්චර වැඩි කෙරුවත් හැදෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි කොච්චර දැන් හොඳයි ශිල්පද රකින්නවා භාවනා කරුවත් හෙට අපේ අතින් නොතරම් නොවේ නෑ. Tamanට තරම් නොවන අකුසල කර්ම වෙන්න ඉඩ තියෙනවා. ඒකට ශාප කරගෙන Tamanට දෙස් දෙන එක නෙවෙයි තියෙන්නේ. ශික්ෂාව හරහා වැරද්ද වැරද්ද වශයෙන් දැකීම සහ හර්ධේ හර්ධේ වශයෙන් දැකීම නිසා හැම කෙනෙක්ම සර්වචනාංශයේ සමග සම්බන්ධ වෙන්න වෙන්න ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්න වෙන්න සංඝයත් එක්ක සම්බන්ධ වෙන්න වෙන්න සීලයත් එක්ක සම්බන්ධ වෙන්න වෙන්න මෙලෙක් වෙන ගතියක් උණු වෙන උණු කරපු ගතියකට එනවා. යට ඕනේ හැඩයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් එනකොට නම්‍යශීලී භාවය, කර්මන්‍ය භාවය, අනතිමානී ගුණය කියලා කියනවා. ධර්මයෙන් ඈත් වෙන්න වෙන්න ඔලොමලයි. ධර්මයෙන් ඈත් වෙන්න වෙන්න ඡන්දපරසයි. දල දඬුයි. ඒ නිසා භාවනාවකදී පවා හොඳට සති සමාධි දෙක හිනකොට මේ කය පවා කර්මන්නේ වෙනවා. මේ කය පවා ඕන වෙලාවක් ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවා. මේක කෙලස් වලින් ඉඩත වෙච්ච ගම. සතිය නැති වෙච්ච ගම. සමාධිය නැති වෙච්ච ගම දඬු කඳේ ගැහුවා වගේ. කටු බෙරේ දාලා පෙරළුවා වගේ. බුදුමාකාර දර්ථ ගති පහළ වෙනවා. ඒ නිසා ඒක මේ සමාජය හරහා සමාජ ධර්මයක් විතර බලන්න පුළුවන්. තමන්ගේ භාවනාව හරහා මේ චෛසික හරහා දැක ගන්නත් පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ මිච්ඡා කම්මන්ත සම්මා කම්මන්ත කියන දෙකේදී මිච්ඡා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ වශයෙන් අවබෝධ කිරීම තමයි වැදගත්ම දේ. ඒක තමන් වෙනුවෙන් වෙන කෙනෙක් කරලා දෙයි කියලා හිතන්න යන්න එපා. පොලිසියේ ඉන්නේ අපිට මිච්ඡා කම්මන්තේ පෙන්ලා දෙන්න. ඒ නැත්නම් ඉස්කෝලේ විනයාචාර්යතුමා ඉන්නේ අපිට මිච්ඡා කම්මන්තේ පෙන්වන්නට. ඒ නිකායේ විනයාචාර විනයදාර මොකද්ද අධිකරණ සංගනායකතුමා ඉන්නේ අපිට මිච්ඡා කම්මන්තේ පෙන්වන්න නෙවෙයි. ඒකත් ඇත්තටම මිච්ඡා කම්මන්තේ වරද්දගත්ත කට්ටිය. පැහැදිලිව කාටවත් පෙන්වන්න තියා. මේකේ තියෙන තමන් අතේ. ඒකයි අපි මේක තැනකට එකතු වෙලා එක වාහයක් අතේ ඉඳගෙන වග වෙන්න බලන්නේ. ඒක අපි කරන කියන දේ පිළිබඳව අපිට වගවීමක් තියනවාද? වගකීමක් තියනවාද? ඒක දැකලා මේ වැඩේ වැරදි කියලා කවුරුත් කියන්නේ නැතුව තමන්ටම දැක් ගන්න පුළුවන්. මේ වැඩේ හරි කියලා කවුරුත් කියන්නේ නැතුව Tamanට දැක් ගන්න පුළුවන් ද එකකින් බෑ. ආයශරයක් කරන්න. කෙරෙනවනේ. කෙරන කෙරන වාරේ බල බල යනකොට අර Taman ගත්ත උපමාන දිගේ මෙදිට යනට එnde end end මෙලෙක් වෙන ගති, හැඩ කරන්න පුළුවන් ගති, වෙනස් කරන්න පුළුවන් ගති පහළ වෙනවනම් ධර්මේ වැඩ. ඔලොමොල ගති, දල දඬු ගති, ඡණ්ඩපරස ගති වැඩෙනවනම් එන ඉතින් ධර්මයේ අපෙන් ඈත් වෙනවා කියලා දැනගන්න. ඉතින් සාමේ මිච්ඡා කම්මන්ත සම්මා කම්මන්ත පිළිබඳ අවබෝධයේදී අපි කල්යාණ මිත්‍යා කණ්ණාඩියක් විදිහට පාවිච්චි කරනවා. කල්යාණ මිත්‍යා තමයි අපිට පෙන්ලා දෙන්නේ මධ්‍යස්ථව ඉඳගෙන මේ උඹේ තියෙන දැන් මේක හරියන පැත්තක් නැත්නම් හරියන්නේ නැති පැත්තක් කියලා පෙන්ලා දෙනවා. මේ කල්යාණ මිත්‍යා කියන්නේ දෙවන්නේක් පුද්ගලයෙක් ඒ වෙනුවට ඇතුළත ඉන්න යාළුවා තමයි සතිය. කල්යාණ මිත්‍යා කරලා තියෙන දේ කරලා දෙන දේ සතිය අපිට කරලා දෙනවා. අපි සතියෙන් යුක්තව කටයුත්තක් කරනකොට ඒ කටයුත්තේ හරි වැරදි දෙක තමම විනිශ්චයකාරයෙක් විදිහට තමන්ට බලන්න පුළුවන්. ඉතින් මේක ඔය සතිය විශේෂම සමාධි මට්ටමේ ප්‍රඥා මට්ටමේදී මේ සතිය කර දෙන කෘත්‍ය බුදුරජාන් වහන්සේ කියන්නේ ඒක සඳහා ත්‍රිපිටකය දැනගන්න ඕනේ නෑ. ඒක සඳහා මේ විශාල සමීකරණ කටපාඩම් කරන්න ඕනේ ඒක දැක්කනම් එච්චරමයි. ඒක ඒ විදිහට දැක්කනම්. ඒකට හොඳම නිදර්ශනය තමයි ඔය මේ මෑත කාලේ ඔය දැන් නම් මෑත නෑ ඉතින් සයන සංස්ථාගත ධර්මයක් ඔය ක්‍රිකට් වල ඉන්න තර්ඩ් අම්පයර් ඉසර ක්‍රිකට් ගහනකොට හිටියේ මේ නම් පය ලෙග් අම්පයර් දෙන්න විතරයි ඒ දෙන මිනිස්සු ඒ කට්ටිය තමයි තර්ක විනිශ්චය කරන්නේ නමුත් මේක ජාත්‍යන්තර මේ ක්‍රීඩාවක් බවට පත්‍ර විශේෂයෙන්ම සල්ලි ගොඩක් යන්න පටන් ගත්තා පස්සේ ඒ ක්‍රීඩා විනිශ්චයකවරුන් පිටියේද ගන්න විනිශ්චය හැමදේම අභියෝග කරන්න පටන් ගත්තා. ඒ මනුස්සය ඒක පක්ෂයට බරයි මේ පැත්තට වැරදි තීන්දුව දෙනවායි කියලා දෙන තීන්දුව නැත කරපු ගමන් ඒ කියන්නේ අභියෝග කරපු ගමන් ක්‍රීඩාවක් නැහැ මරා ගැනීමක් වෙනවා. පැහැදිලිවම ක්‍රියාවකට යන්නේ අපි ජය පරාජය පාල ගන්න. නමුත් විනිශ්චය වැරදි කියපු ගමන් මේක ලේපත් වෙන වැඩක් වුණා. ඊට පස්සේ ඇත්තටම මේ ලාංකිකයෙක් වශයෙන් අපේ මහින්ද විජේතිලක මහත්තයා තමයි ඔය තර්ඩ් අම්පයර් විදිහට ටෙලිවිෂන් කැමරා එකක් තියන්නේ. ඒ අර ප්‍රධාන අම්පයස්ලා දෙන්නට විරුද්ධව පරිබාහිරව හැම පැත්තෙම ටෙලිවිෂන් කැමරා තියෙනවා. ඉතින් ඊට පස්සේ දැන් කවුරු හරි අම්පය දීපු විනිශ්චයකාරවර දීපු <coughs> තීන්දුවට අභියෝග කරොත් එහෙම ක්‍රීඩාව නතර කරලා අර වීඩියෝ ක්ලිප් එක බලනවා. වීඩියෝ ක්ලිප් එකේ කවදාකවත් පක්ෂාග්‍රාහීත්වයක් නැහැ. ඒක මම හිතන්නේ කවුරු සභාව සීල දෙනාම පිළිගන්න. මොකද මිනිස්සෙගේ තියෙන හියුමන් එරර් කියලා මානසික පක්ෂග්‍රාහීත්වයක් මිනිසාගේ හැම තීන්දුවකම තියෙනවා. ඒක තමයි ඉස්සලා සරුවචනසේ දේශනා කළේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප නැත්තම් මිච්ඡාදිට්ඨි මිච්ඡා සංකප්ප තියෙනවා එමසගේ හැම විනිශ්චයකම හැම වචනයකම හැම ක්‍රියාවකම මේ මිච්ඡා ගතිය නපුරුකම තියෙනවා. ටෙලිවිෂන් කැමරා එකේ නැහැ. ටෙලිවිෂන් කැමරා එකේ කවදාකවත් නැහැ අර පක්ෂයට ගතියක් මේ පක්ෂයට දෙක නිසා කවුරු හරි තුන්ගොල්ලම එකතු වෙලා ක්‍රීඩා කරන තරඟ දෙකයි පක්ෂ දෙකයි විනිශ්චයකාරවරයයි අර වීඩියෝ පටිගත වීම දිහා බලනකොට විනිශ්චයට කාටවත් විරුද්ධ වෙන්න බෑ. මොකද ඒක ස්වාධීනව නිරීක්ෂණය කරලා තියෙනවා ආපහු තාලා බලන්න පුළුවන් බැලුවට පස්සේ ඒක කවදාකවත් පක්ෂග්‍රාහී නෑ. ඒ සතිය ඔන්නෝක තමයි කරන්නේ. සතිය හරියට Taman වැඩ කරන ගමන් පැත්තක හයි කරපු වීඩියෝ කැමරා එකක් වගේ Taman දිහාම බලාන ඒක එකතු වෙනවා. දැන් මට හිතෙනවා දැන් මං යනකොට කුඹිය පෑගුණා. ඉතින් දැන් සැකයක් පහළ වෙනවා මම මේක පෑගුවාද පෑගුණාද මේක ප්‍රාණඝාතයක්ද මං ඇවිල්ලා පවක් කරගත්තද කියලා. ඉතින් ඒකකොට මේ ලක්මන් භාවනාව පැත්තක දීදී මහ විශාල නඩුවකට හිත පෙළඹෙනවා. ඉතින් එතෙන්දී එකයි අපිට විනිශ්චය කරන්න වෙන්නේ මේක චේතනා හම්බික්ක වේ කම්මං වදාමි චේතනාපූර්වක කෙරුවනම් පවක් චේතනාපූර්වක නැත්තම් කූඹියට සෝරි කූඹිය මැරලා තියෙනවා ඉතින් මොනක් කරන්නද ඉතින් ඊට පස්සේ ආපසට යන්න වෙනවා මම මේ මෙතෙන්ට යනකොට මේ කූඹියා මරණ චේතනාවෙන්ද ගියේ එහෙම නැත්නම් එතෙන් යනකම් දැක්කේ නැහැ ඊට පස්සේ කූඹියා වෙහෙසටපත් වෙලා මැරෙන්න හදන වෙලාවේ දඟලනවා දැක්කා එතකොට Tamanට තිබුණේ අනේ හොඳ වැඩේ තෝ මේක මං යන සක්මන්ට ආයද තෝ මැරිය කියලා හිතුණාන අර පවු ටික ඇඟේ දාගත්ත වෙනවා. දැක්කට පස්සේ හිතනවනම් මේකේ විනිශ්චය තියෙන්නේ කරන වෙලාවේ තිබුණ චේතනාවේ මට පුළුවන්ද කූඹියාගේ පැත්ත ගන්නෙත් නැතුව මගේ පැත්ත ගන්නෙත් නැතුව මේ වැඩේට යනකොට මම චේතනාපූර්වකද මේ කරේ නැති කියලා බලන්ද සතියෙන් කටයුතු කරුවේ නැත්තම් ඒකත් නැහැ. ඉතින් ඊට පස්සේ පශ්චාත්තාවයක් විතරයි ඉතුරු වෙන්නේ. සතියෙන් වැඩ කරනවා නම් සර්වචනන්සේකට සාධකයක් වශයෙන් සඳහන් කරනවා චිර කතම්පි චිර භාසිතම්පි චරිතා අනුසරිතා. බොහෝ කාලයකට පෙර තමන් කරන ලද කතාවක් හෝ කරන ලද දෙයක් බොහෝම ලස්සනට මතක් කිරීමේ හැකියාව තියෙනවා සතිය තියෙන කෙනා. ඒක නිසා තමන් නොදැනුවත්වම සක්මන් කර කර යනකොට මොකක් හරි වගේ හානියක් සිද්ධ වෙනවා. හානියක් සිද්ධ වුණාට පස්සේ හිත දෙස් දෙනවා දැන්. ඒතර පිටකෙනෙක් ළඟට ගිහිල්ලා කියන්නත් බෑ මොකද තමන්මයි සාක්ෂිකාරයා තමන් දෙන දේ අහලා තමයි මේ මනුස්සයා කියන්නේ. නමුත් තමන්ටමයි සිද්ධ වෙන්නේ අපව කරලා බලන්න. අන්නේ වෙලාවේදී මේ සතිය ස්වාධීන නිරීක්ෂණයකට පුරුදු කරලා තිබුණා නම් ඒක පැහැදිලිවම අපිට ක්‍රිකට් ක්‍රීඩාවේ වීඩියෝ ක්ලිප් එකක් වගේ ඇක්ෂන් රීප්ලේ දාලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් අන්නේ ඒ කටයුත්ත ඒ තරමටම ෂටමායාවී භවෙන් තොරව වංචනික භවෙන් තොරව Taman දිහා අපි බලනවද මේක කෙරෙන්නේ. අපි Taman දිහා බලන්නේම පූර්ව නිගමන සහිතව. Tamanගේ ඇත්ත දිහා බලන්නේත් පූර්ව නිගමන ඇතුව. හතර දිහා බලන්නේ පූර්ව නිගමන ඇතුව. මධ්‍යස්ථ පුද්ගලයා දිහා බලන්නේ පූර්ව නිගමන ඇතුව. ඒ පූර්ව නිගමන වල තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙකේ නපුරු ගතිය හිටලා තියෙන්නේ. සත්‍ය චෛතසිකේ නිසා මේ නිසා ඒ වැඩේ කරන්න ඉස්සරලම හොඳ හෝ නරක එලඹ සිටි ගතියක් අවදි ගතියක් තියෙනවා. අප්‍රමාද ගතියක් තියෙනවා. ඒ නිසා වැරද්ද වුණාට පස්සේ වුණත් ආපස්සට ගිහිල්ලා ඒක බලන්න පුළුවන් ශක්තිය තියෙන නිසා ඒ පුද්ගලට විතරක් කියන්න පුළුවන් මං කෙරුවේ කර්මාන්තේ මිච්ඡා එකක්ද සම්මා එකක්ද කියලා මිතෙක් කල නොතිබිච්ච සාක්ෂිකාරයක් ගන්න. ඒ නිසා සීල මට්ටමේදී මේක වෙන්නේ සීල මට්ටමේ කියන්නේ නොකර අතහැරීමට කටයුතු කරාට සමාධි මට්ටමට නැත්නම් සතිය වඩලා සතිය හරහා සමාධි ප්‍රඥාව ගත්තොත් ස්වාධීන සාක්ෂිකාරයක් තමයි ලැබෙනවා. තමන්ම කරපු දේ පිළිබඳව හෝ නැවත සලකා බැලීමේ හැකියාවක් තියෙනවා. ඒක නිකන් අපේ සිංහල ඉතිහාසයේ සඳහන් වෙනවා එලාර රජුරු බොහොම සාධාරණ රජ කෙනෙක් කියලා. ඒ රජුරෝ තිබුණලු මාලිගාවේ මේ ගාන්ඨාරයක් හදලා ඕනම කෙනෙකුට අසාධාර්ණයක් සිද්ධ වුණොත් ඒ ගාන්ඨාරය ගැහුවොත් රජුරෝ වහාම කැඳවලා මොකද උනේ කියලා අහනවා. ඒක ලියලා එතන රාජ විනිශ්චයක් දෙනවා. රජුරුවන්ගේ පුතා ප්‍රතිපදකණ යනකොට වැස්සියක්ගේ පැටියෙක් යට කරගෙන. පස්සේ අර එලවැස්සිය ඇවිල්ලා ගාන්ඨාරය ගැහුවා. විනිශ්චය කරලා බලනකොට රජුරුවන්ගේ පුතා එළවැස්සිගේ පැටිය ගණන් ගන්න නැතුව සෙනග හරක් මැද යනකොට පැටිය මරලා පුතා රතේට යට කරලා මරලා තියෙනවා. තමන්ගේ පුතා රතේට යට කරලා මරලා තියෙනවා කියලා සිංහල ඉතිහාසෙ ලියවිලා තියෙනවා. තමන්ට ඒ විනිශ්චය කරගන්න පුළුවන් වෙන්නේ රජුරෝ ඒ සාධාරණත්වයේ සලකපු නිසා තිරසනෙකුට හෝ වෙච්ච අසාධාරණේ රජපැටියෙක්ගේ රජ කුමාරයෙක්ගෙන් ගෙවනවා. ඉතින් හැමෝටම අපිට පුළුවන් ද ඒ වගේ කටයුත්තක් කරන්න. අපි හුඟක් වෙලාට ඒකට කියන්නේ ඒක තිරසනා ඌට ආත්මයක් නැහැ මේක රජ වෙන්න ඉන්න එක. ඉතින් රජ වෙන්න ඉන්න කාතිය අප්පා වුණාට කමන්නේ. ඉතින් මගේ පුතානේ. මෙන්න මේක තමයි මේ මිච්ඡා දිට්ඨිය සහ මිච්ඡා සංකල්පයේ තියෙන පටලවිල්ල. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවෙම අපි ගන්න ගන්න විනිශ්චය බොහෝ විට පක්ෂග්‍රාහී. ඉතින් ඒක නිසා කාම ඡන්දය අපි අපි කාම මිත්‍යාචාරය හෝ සතුම් මැරීම හොරකම් කිරීම කියන කායික දුස්චරිත භාවනා කරන වෙලාවේදී හිතේ නියෝජනය වෙන්නේ හිතවිලි මාර්ගේ. ඉඳගෙන ඉන්නකොට කාමච්ඡන්දේ පහළ වෙනවා. දේවල් සඳහා ආසාව පහළ වෙනවා. එහෙම නැත්නම් ද්වේෂය පහළ වෙනවා. ව්‍යාපාදේ වශයෙන්. ඊගාවට නිදිමත ගතිය පහළ වෙනවා. එහෙම නැත්නම් කරපු දේවල් පිළිබඳ පශ්චාත්තාපය පහළ වෙනවා. කරන්න තියෙන දේවල් පිළිබඳ තිගැස්ම පහළ වෙනවා. එහෙම නැත්නම් සැකේ පහළ වෙනවා. ආන් මේ වගේ දෙයක් හිතේ පහළ වුණාට පස්සේ මේක වැවුනොත් බාධාකින් තොරව ගියොත් මේ යනවා සතෙක් මරණ තැනට යනකම් මේක අවුල් වෙන්න පුළුවන්. හොරකමක් කරන මට්ටමට යනකම් යන්න පුළුවන්. ද්වේෂයට යන්න පුළුවන්. ඒ නිසා මම මේ හිතේ පහළ වෙන මට්ටමේදීම සීලෙන් අරසවිච්ච එකනා සමාධියේදී කාමච්ඡන්ද ව්‍යාපාද වගේ දේවල් මතුවෙනකොට කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දැක් ගන්න පුළුවන් නම් ව්‍යාපාදේ නැත්තම් තරහව තරහ වශයෙන් දැන ගන්න පුළුවන් නම් නිදිමත නිදිමත වශයෙන් දැක ගන්න පුළුවන් නම් අතීතයේ පිළිඳ පශ්චාත්තාප වෙන එක පශ්චාත්තාප වෙද්දිම දැක ගන්න පුළුවන් නම් අනාගත සැලසුම් හදන්න ගිහිල්ලා හිත තිගැස්සෙනකොට ඒක අනාගත උද්දච්චයක් විතර දක් ගන්න පුළුවන් නම් එහෙම නැත්නම් Tamanට ඇතිවෙච්ච සැකය විචිකිච්ඡා වශයෙන් දැක ගන්න පුළුවන් නම් ඒකත් අර කියන විදිහේ මිච්ඡා කම්මන්තං මිච්ඡා කම්මන්තෝති පජානාති සම්මා කම්මන්තං සම්මා කම්මන්තෝති පජානාති කියන එකේ සියුම් ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොටත් අර ඉසල ප්‍රශ්නේ මතුවෙනවා තමන්ගේ හිතේ රාගයක්, තමන්ගේ හිතේ ආශාවක්, තමන්ගේ හිතේ කාමච්ඡන්දයක් පහළ වෙච්ච වෙලාවක යෝගාවචරයේක් වශයෙන් ඒ කාමච්ඡන්දේ කාමච්ඡන්දේ වශයෙන් දැකීම පවද්ද පිනන්ද නැත්නම් Taman ළඟ තරහක් ඇවිල්ලා තියෙනවා. නැත්නම් තරහෙන් තමයි රප්ත වෙලා සැලෙනවා. ඉතින් මේ වෙලාවේදී තරහ තරහ වශයෙන් දකින්න එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? නැත්නම් Taman හොඳට ඕම නිදිමත වෙලා වැක්කිරෙනවා. සක්මන් කරනකොට සමහරට විසිකරනවා යහට මහට ඒ තරම් නිදිමත වෙනවා. පරියන්කේ ගිහිල්ලත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී <clears throat> මේක කාමච්ඡන්දේ නෙමෙයි මේක ව්‍යාපාදෙන මේ නිදිමත මේ නිදිමත ආපුවාම ඇඟ වැක්කිරෙනවා. මේ නිදිමත ආපුවම අරමුණේ හිත හිටින්නේ නැහැ. මේ නිදිමත ආපුවම මට මේක පාලනය කරගන්න බෑ කියලා නිදිමත දිහා නිදිමත වශයෙන් බැලීම නැත්නම් දැකීම ඒක හැදෑරීම <clears throat> කුසලතාවයක්ද පාපයක්ද පවද්ද පිනක්ද කියන එක කල්පනා කරලා බැලුවොත් යෝගාවචරයට මේක හොඳ ආහාරයක්. මේක හොඳ පරිේශනයක්. කර කර බලන්න පුළුවන්. එනකොට අපි මෙතෙක් කෙරුවේ ඒක නැති කරන්න උත්සාහ කරපු නිසා අනිවාර්යයෙන්ම නිදට පිටමද ද්වේෂක් තියෙනවා. දැන් උත්සාහ කරනවා ද්වේෂයෙන් තොරව නිදිමතාව නිදිමත්‍යා බලන ප්‍රේමිකුත් නැහැ. ද්වේෂිකුත් නැහැ. ඒකම අතීත කල්පනාවල් එනකොට ඒක ඉතින් කියලා නෙවෙයි එන්නේ කඩාගෙන එනවා. ඉතින් ආට පස්සේ හිතනවා මට භාවනා කරන්න නෑ මට අරමුණේ හිත තියාගන්න නෑ මට කොච්චර දෝ හිතවිලි එනවයි කියලා. ඉතින් එතකොටම අපි සුචරිතවාදී වෙන්න හදනකොටම වෙන්නේ හිතවිලිත් එක ද්වේෂ වෙනවා. කොහේ ගියත් මේ මල කරදරේ ඇවිල්ලා කරදර කරනවා. ඉතින් අපිට කවදා හෝ ඒ අතීතයේ පිළිබඳ පශ්චාත්තාපය ධර්මතාවයක් විදිහට බලන්න නම් ඒ පශ්චාත්තාපයේ තියෙද්දිම ඒකට සම්මාදිට්ඨිය පහල කරගන්න ඕනේ මේක තමයි වැරදි දේ වැරදි විදිහට දකින්න එක. මෙතනින් තමයි ප්‍රවිෂ්ඨ වීම තියෙන්නේ. භාවනාවට ප්‍රවිෂ්ඨය මෙතන තමයි තියෙන්නේ. ඒකම අතීත සැලසුම් නිසා හිත තිගැස්සিলা තියෙන වෙලාවේදී අරමුණ පවත්වන්න බැරි වෙලාවේදී ආ මගේ දැන් හිත තියෙන්නේ මේ අතීත සැලසුම් වල. ඒ නිසා හිත තිගැස්සিলাයි තියෙන්නේ. හිත සිලි මේ කුතුහල ජනකයි කියලා ඒක දැක ගන්න පුළුවන් නම් සැකේන වෙලාවේදී සැකේ දැන ගන්න පුළුවන් නම් මෙතනදී තමයි ශරුවචන්ස කියන්නේ මට බණ කියන්න පුළුවන් නමුත් මේක උඹලට කරලා දෙන්න මට බෑ. ඒක හොඳට සම්මාදිට්ඨියක ඉඳගෙන හොඳට Taman පිළිබඳව සංවේගය පහළ කරගෙන හොඳට මේ ඉතිසල වෙච්ච වැරදි හැම වැරද්දකින්ම පාඩම අරගෙන අඩු ගානේ මං අද මූල කර්මස්ථානයේ ශක්ති ප්‍රමාණයෙන් පවත්නවා. පවත්නකොට මට ආශාවක් ආවොත්, මට තරහාවක් ආවොත්, මට නිදිමතක් ආවොත්, මට පශ්චාත්තාවයක් ආවොත්, මට අනාගත දර්ශනයක් ආවොත්, මට සැකයක් ආවොත් අනේ මට ඒක ලේපිට ඒක එහෙමම තියෙද්දි මට දැනගන්න ලැබේවා කියලා යම් කිසි කෙනෙක් ගත්තොත් ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒක සාර්ථක වුණත් මේ නිදිමත වැක්කිරෙනවා. එහෙම නැත්නම් මේ මේ සැක පහළ වෙලා. ඒකේ ඉඳද්දි ඒකේ මතකේ පහළ වෙච්චාම කාමච්ඡන්දේ පහළ රටේදී වෙනස්. ද්වේෂේ පහළ රටේදී වෙනස්. නිදිමත පහළ රටේදී වෙනස්. පශ්චාත්තාපේ පහළ රටේදී වෙනස්. අනාගතයේ ටිකස්මකට වැඩි වෙනස්. ඒකෝට මේ මේක සැකේමයි කියලා ඒක පිළිබඳව ප්‍රමාණ කිරීමක් කරන්න, පරිච්ඡේද කිරීමක් කරන්න, වෙන්කොට හඳුනා ගැනීමක් කරන්න නම් මේ මන පිං කරලා පුළුවන් වෙයිද ඔක් කරන්න. අපි 84000 පහම් පිංකමක් කරුවයි කියලා ඔක කෙරෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒක වෙනමම භාවනාවෙන් පරිබාහිර වූ හුදු දෘෂ්ටි හා සම්බන්ධ වැඩක්ද? එහෙම නැත්නම් මනුස්ස මනස මේ හැකියාව තියෙනවද අපිට? සැකයෙන් ඉන්නකොට මම ඉන්නේ සැකයෙන් බව දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මේ සැකය කාමච්ඡන්දේ නෙමෙයි කියලා වෙන්කොට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මේ සැකේ අඳුන ගැනීම මහා ලොකු පරිේශනයක් ආර්ය පරිේශනයක් මා විසින් සංසාරේ නොකරපු දෙයක් කියලා අපි ඒක නම්බු කරන ගතිය තියෙනවා. ඉතින් මේ අපි සැකේ පිළිබඳව ගත්තොත් මේ සැකය පවතින වෙලාවේ තමන්ගේ හිත නන්නත්තර වෙලා තමන්ගේ හිත වික්ෂිප්ත වෙලා මේක මේ සැකේමයි මතුවෙන්නේ තියෙනවා. නමුත් මම මේක කවදා හෝ සැකේ තියෙද්දි ලේ පිට දකින්න ඕනේ කියන හැඟීමද කියනවා ශ්‍රද්ධාව. ඒක ශ්‍රද්ධාව කියන්නේ. භාවනා ශ්‍රද්ධාව කියලා කියන්නේ අපි අදහනවා මට සැකේ තියෙද්දි මට සැකේ දකින්න පුළුවන් මොකද නිතරම එනවා සැකේ මට මේකට වෛර නොවෙන්න ආශා නොවි සැකේ දිහා සැකේ වශයෙන් බලන්න ඒකට කියනවා සද්ධාව කියලා. ඇදහිල්ලක් තියෙනවා මට කවදා හරි මේක පුළුවන් වෙයි කියලා. ඔය ඇදහිල්ල නැතුව තියෙන සද්ධාහට කියන්නේ පසාද සද්ධාහ කියලා බොහොම අතු පිට සද්ධාාවක් කවදාකවත් එක්ක ඔය වගේ කෙලේශයක් එක්ක හැප්පිලා වැඩ කරන තරම් ඒ සද්ධාව මදි. ඒ ප්‍රසාද සද්ධාව තමයි කවදා හරි නැගී හිටින්නේ මම මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනය කිට්ටු කරගන්න ඕනේ නම් සැකේ තියෙද්දිම සැකෙන් මාව සලද්දී මඩේ හිනෝපු ඉන්නක් වගේ මාව පෙලද්දී මේක තමයි සැකේ කියලා මට දැනගන්න ඕනේ මම දැනගන්නවා ඒක තමයි මගේ ඒක පිළිබඳ මගේ ඇදහිල්ලක් තියෙනවා කියන එකට සද්ධාව කියනවා. සැකේ ආවට පස්සේ සම්පූර්ණයෙන්ම අපේ ශක්තියන් ඔක්කොම අසංවිධිත වෙනවා. කිසිම පිළිවෙලකට නැතු වෙනවා. ඒ නිසා පාවා දීලා අයියෝ කියලා පශ්චාත්තාපෙන එක තියෙනවා. එහෙම වෙන්න දෙන්නේ නැහැ. මම වීරියවන්තව මේ සැකේදී මම බලනවා මේ කූඹියා පෑගුණේ පාගලාද පෑගුණා මම මේ කරපු වැරද්ද හිතලා යාට සැලසුම් කරලා තරහින් කරපු එකක්ද සිද්ධ වුණාද කියන එක ආවට පස්සේ අන්දවන්ද වෙනවනේ අන්දවන්ද වෙනකොට පාවා දෙන්නේ නැතු ඒ වැඩපිළිවෙල මම හෙට හරි කමන්නේ මේක එනකොට මම මේක දිහා හිත අසංවිධිත වෙන්න දෙන්නේ නැතුව බලය විචිරිත වෙන්න දෙන්න තියෙනවා කියලා බලන්න ඕනෑ කියනකොට කියනකට වීර්යය කියලා කියනවා ඒ වගේම සැකේ ආවත් අදිමොක්කේ ආවත් ඒ දෙක දෙකක් විදිහට බලනවා මිසක අදිමොක්කේ හොඳයි සැකේ වැරදි කියන්නේ නැතුව මේ දෙකටම අවදි වෙන්න පුළුවන් නම් සමාකාරව මේ දෙකටම එළඹෙන්න පුළුවන් නම් සිහියකට කියනවා සතිය කියලා. සැකේ තියේදී සැකේ හඳුනා ගැනීම හරහා සමාධියක් ගන්න පුළුවන් නම් ඒක කවුරක් අස හිතන්නේ. කවුරක් අද හිතන්නේ මොකද ඔක්කොමලා දන්නේ සමාධිය මේ සමත සමාධිය විතරයි. සමත සමාධියට සැකේ වහ. සැකයක් එක කරන්න බෑ. මොකද විපස්සනා සමාධියට සැකේ ආහාරයක්. සැකේ තියෙනයි සැකේ දන්න. ඒතකොට ලොකු සතුටක් ඇති වෙනවා මම මෙතෙක්කල් සැකේ එනකොට පශ්චාත්තාප වෙලා වහ කාලා කෝච්චියට බෙල්ල තියලා මුහුදේ පැනලා මැරෙන්න හැදුවා. දැන් එහෙම නෙවෙයි. මේ සැකය පවතිද්දිම ඒ සැකය දැක දැක මුලැමැදාක දැකලා නොසලෙන මනසක් කියලා කියන්නේ ක්ෂණික සමාධියක්. මහා සෙල්ලක්කාර සමාධියක්. හුගාත්ම අමාරු දෙයි. මෙන්න මගේ නීවරණයක් මතුවෙච්ච වෙලාවක පවා ඒ නීවරණේ මුලැමැදාක දැකීම හරහා නොසැලෙන ගතියක් හිතේ ඇති කරගන්න පුළුවන් නම් ඒ ශක්තිය තුල ਸਰුවචනාංශය සඳහන් කරලා තියෙනවා ਸਰුවචනාංශය සාක්ෂි වෙනවා යෝජනා ඉෂ්ට කරනවා කියනවා ඒකට විපස්සනා සමාධිය කියලා. ඒ වගේම මේ සැකේ ඉඳද්දිම මේ සැකෙන් තමයි පෙලෙද්දිම මේකේ කාමච්ඡන්දේ නෙවෙයි. මේක ව්‍යාපාදේ නෙවෙයි. මේක නිින්ද නෙවෙයි. මේක පශ්චාත්තාපේ නෙවෙයි. අනාගත සැලසුම් නෙමේ සැකේමයි කියලා වෙන්කොට දැන ගැනීමට කියන ඥානය කියලා. කුසලයකුත් නෙවෙයි කියලා. ඉතින් මෙන්න මේ ධර්ම ටික අපි ළඟ දැනටම තියෙන ධර්ම ටිකක්. මේක මේ බරපතල බාධකයක් අභියෝගයක් ආපු වෙලාවක අර තමන් අදිෂ්ඨාන ශක්තියකින් යුක්තව මේ කටයුතු කරලා කරලා කරලා කරලා එන එන බාධකයේදී මම කොහොම හරි මේක පන්නරේ තියාගෙන මම ඉදිරියට යන්න ඕනේ නැත්නම් මං අසරණයි. මං හරි අනාථයි. කවුද මට උදව් කරන්න පුළුවන් කියලා උත්සාහය තමයි මේ සමත අනුග්‍රහිතය කියලා කියන්නේ. ඒක තව ඩිංගිත්තක්. ඒ වෙනතම වෙන පැත්තකින් කිව්වොත් අපි මේ සමත අනුග්‍රහිතය පිණිස වාඩි වෙලා ස්වභාවයෙන් Tamanට වැඩියෙන්ම මතුවෙන මූල කර්මස්ථානයේ තරම් වෙන අරමුණ මොකද්ද කියලා අපි තෝරා බේරගන්නයි කියලා සරුවචනාංශ අපිට උපදෙස් දීලා තියෙන. ඒකට ආරම්මණය කියලා කියනවා, ආලම්බණය කියලා කියනවා, එල්ලෙන තියෙන වැල. කර්මස්ථානය කියලා කියනවා වැඩපොළ. ඉතින් අපි ආනපානෙ හෝ පිම්බි මෑකිලිම හෝ පරියන්කේදී අපි කර්මස්ථානේ අල්ලගත්තයි කියලා හිත මේක අමාරු වැඩක්. නමුත් නෑ මට අහුවෙන්නේ ආස්වාද ප්‍රසවාසය කියලා හිතනවා. නැත්නම් මට අහුවෙන්නේ පිම්බි මෑකිලිම කියලා අපි කර්මස්ථානේ වෙන් කරගත්තා. නැත්නම් අරමුණු කරා එක එල්ලෙන වැලක් බවට පත් කරගත්තා. ඊට පස්සේ අපි ඒ ගත්ත ආස්වාද ප්‍රසවාස අරමුණෝ පිම්බි මෑකිලිම මූල කර්මස්ථානේ කරන එක බහුලීගත කිරීම සඳහා එක්ක මෙනෙහි කරමින් නැත්නම් ඒකට සාදර වෙලා පුළුවන් තරම් මේක පවත්වන වෙලාවේදී ඔන්න කාමච්ඡන්දයක් එනවයි කියලා හිතමු. නැත්නම් අපි ගත්ත සැකේ ආවයි කියලා හිතමු. මෙහෙම කරලා භාවනා කරලා හරියයිද මේකද හොඳම භාවනා මධ්‍යස්ථානේ එහෙම නැතුව ආනාපානේ කරලා හරියන්නේ වෙන එකක් කරන්නේ নানা ආකාර සැකේනවනේ ඒ සැකියත් එක්කම අනිවාර්යෙන් පශ්චාත්තාප වෙනෝනේ අයියෝ මට ආනාපානේ කරගන්න නැහැ ආනාපානේ කරද්දි මේ සැකේනවයි කියලා නමුත් මේ සම්මාදිට්ඨිය පිළිබඳ හැඟීමක් තියෙන කෙනෙකුට නම් ඉතින් ආනාපානේ තියෙනවා නම් ආනාපානේ හොඳයි ඉතින් නැත්තම් මොකද කරන්නේ නැත්තම් ඊගාට තියෙන කර්මණු කරනවා දැන් තියෙන සැකේ සැකේ ඇවිල්ලා ආනපනේ පිස හැරලා. සැකේ ඇවිල්ලා රජ වෙලා. ඉත්තෑයකට කබල්ලාය ගිහලා මුත්තා බලන යන් කිව්වා වගේ දැන් සැකේ තියෙන. ඒ වෙලාවේදී යෝගාවචර බොහොම එළඹ සිටි සීයේ සැකේ ආරමුණු කරනවා. මට සැකේ දැක ගන්න හම්බුනොත් ඒක වැරද්ද වැරද්ද වශයෙන් දැකීම. සාමාන්‍යයෙන් ඒකට සද්ධාාවක් අපි ළඟ නැහැ. සැකේ ආපු වෙලාවේදී භාවනා කළ හැකි කියන සද්ධාාවක්වත් නැහැ. මේකට වීර්ය යොදවන්න පුළුවන් කියන හැඟීමකුත් නැහැ. මොකද සැකේ ආපුවම වීර්ය විනාශ කරන එක තමයි කරන්නේ. සතියට අදිමොක්කේ කියන සැකේ අනිත් පැත්ත ආපුවාමයි සැකේ ආපුවාමයි දෙකේදීම සමව බලන්න පුළුවන් හිතක් අපි ළඟ තියෙනවායි කියලා උත්සාහ කළා උරගාලා බලනකම් කාටවත් හිතෙන්නේ නැහැ. සතියේ තියෙන මේ සාධාරණ ගතිය තමයි අදිමොක්කේ කියලා ඉන්නේ නොසැලෙන ගතියක් සැකේ කියන මේ චපල ගතියක් දෙකටම චෛතසික දෙකක්. අදිමුක්කේ එනකොට අදිමුක්කේ දන්නවා සැකේ එනකොට සැකේ දන්නවා. ඒ සත්‍ය ක්‍රියාත්මක වෙන වෙලාවේදී සැකේ බොහෝ වෙලා පවතිනවා නම් සැකේ පිළිබඳ ගොඩාක් වෙලා අවබෝධ කර တဲ့ ඉස්සර සැකේ එනකොට තරහක් එන්නේ, ද්වේෂයක් එන්නේ දැන් නෑ. සැකේ එනකොට දන්නවා මේක වට කරලා අල්ලගෙන තීරුම් අර බේරුම් කරගන්න සැකේ දිගටම තිනකොට අල්ලගත්තොත් සතිය වර්ධනයේට ආහාරයක් කරගන්න පුළුවන්. එතකොට අර ඉස්සල්ලා වගේ කම්පන චංචල ගති වෙනකොට සැකේ ආහාර කරගෙන යනකොට මේක තුල වේග ගති අඩු වෙන ගතියක්, සැලෙන ගති අඩු වෙන ගතියක්, සමාධි ගතියක් එන්නත් ඉඩ තියෙනවා. එතකොට මේ යෝගාචර දැන ආනාපානෙ නෙවෙයි, ඇතුළෙන් පිටින් වශයෙන් නෙවෙයි මෙනෙහි කරන්නේ, සැකයක් වශයෙන් මෙනෙහි කරන්නේ මේ කාමච්ඡන්දේ නෙවෙයි, ව්‍යාපාදේ නෙවෙයි, නිින්ද නෙවෙයි, උද්ධච්ච කුක්කුච්ච නෙවෙයි, ආනාපානෙ නෙවෙයි මේ සැකේ කියලා හරියට මේක කොටු කරලා පරිච්ඡේද කරලා වෙන් කරගත්තොත් ඒක ප්‍රඥාව කියලා කියනවා. මෙන්න මේ දේ මේ අහුවෙච්ච එකෙන් තමන්ගේ සතිය වඩන එකයි තියෙන්නේ මේ ආනාපානෙම නෙවෙයි අහුවෙච්ච එකෙන් මෙම සතිය වඩන්න කියාගෙන භාවනා කරගෙන ගියොත් මුලදි මුලදි නම් ටිකක් හරියට මේ කටුකෝල් පහර පාරක ඇවිදින කෙනෙක් වගේ කැඩිච්ච පාරක වාහනයක් ගියන වගේ වෙහෙස කරගතියක් තියෙනවා මොකද අන්තිමට මේ වෙහෙස කරගතිය හරහා තමන්ගේ ප්‍රායෝගික ඥාන එහෙම නැත්නම් අපි කියනවා ක්‍රමසහ විදි කොච්චර දෝ ඇති කරන්න පුළුවන් මේ සඳහා වැදගත් ප්‍රධානම චෛසිකේ තමයි සම්මා දිට්ඨිය. ඒක නිසා සම්මා දිට්ඨිය වැඩෙනවා නම් සම්මා දිට්ඨිය දියුණු වෙනවා නම් ඒ යෝගාවචරගේ එnde එnde එnde එnde මේ බාධකවලට චෝදනා කරන ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මට භාවනා කරන්න මේ මේ අයිතිවාසිකම් ඕනේ මේ පහසුකම් ඕනේ කියන අයිතිවාසිකම් ඉල්ල අඩු වෙන්න පටන් ගන්නවා. උත්සාහ කරනවා Taman කරා ස්වභාව සිද්ධව පහළ වෙන්නේ නීවරණය නම් ඒක අරගෙන භාවනා කරනවා. ස්වභාව සිද්ධ පහළ වෙන්නේ ආනාපාන නම් ඒක අරගෙන භාවනා කරනවා. ඒ අතරමැද පිම්බි මැකිලින් පහළ වුණා කියලා හිතනවා. ආනාපාන කරන සමාහයට පිම්බි මැකිලින් මත. ඒක අරගෙන භාවනා කරනවා. ඒක ගියාට පස්සේ ආනාපානට යනවා. සැකේ දිනකන් සැකේ මත භාවනා කරනවා. ගියාට පස්සේ ආනාපානට යනවා. ආන්නේ විදිහට කටයුතු කරන කෙනාට බාලදක්ෂ ව්‍යාපාරයේ බාලදක්ෂයෙකුට අවශ්‍ය කරන ලෑස්තියෙන් යන එක. සූදානම් ශරීරය. ඒකට කියන්නේ ලෑස්ති වෙලා යන එක. කොයි දේ එයිද කියන්න බෑ. කොයි දේ ආවත් ඒකට චරිචුරු ගාලවත් චෝදනා කරලවත් බෑ මේක නැති තැනක් මට දෙන්න මම භාවනා කරන්න කියන තාක් මේක අභාවිත මනසක් කියලා කියනවා. භාවිත මනස කියලා කියන්නේ පටන් ගන්නකොට අපි පුළුවන් තරම් අවශ්‍ය පහසුකම් දීලා පටන් ගන්නවා. එන්නේ එන්නේ එන්නේ යනකොට වැරද්ද වැරද්ද වශයෙන් හෘදේ හෘදේ වශයෙන් දකින්න මේ සම්මා දිට්ඨිය සකස් කරගන්න නැතුව ගියොත් හැමදාම අයිතිවාසිකම් පිළිබඳ සටන් ඇහි. හැමදාම තියෙන පහසුකම් වලට චෝදනා කිලියේයි. භාවනා කරගෙන කරගෙන යනකොට Taman තුල යම් දවසක ඒ චෝදනා කරන ගතිය අඩු වෙනවා අයිතිවාසිකම් අඩු වෙනවා කියලා දැනෙනකොට අනුන් තාම චෝදනා කරනවා පේන්න ඉඩ තියෙනවා. අනුන් තාම අයිතිවාසිකම් සඳහා සටන් කරනවා දකින්නකොට චා මේ මිනිස්සයා පහත් මට වැඩිය මම උසස් කිව්වොත් එතනත් අවු. ඒකෙත් අහුවේ. නිසා යම් දවසක Taman තීරුම් අරගත්තොත් මේ පිරිසක් එක්ක මම භාවනා කරන්න වාඩි වුණා. මට දැන් අර ඉස්සර වාගේ චෝදනා කරන්න දෙන ගතිය අඩුයි. මම එන මොකක් හරි ආහාර කරගෙන මම භාවනා කරනවා. ඒ වගේම මම ඉඳ ගන්නකොට මට අතනම ඕනේ මේකම ඕනේ ඒකම ඕනේ කියන අයිතිවාසිකම් ලැබිච්ච තැනින් මම කරගෙන යනවා කියලා. ඒ මනුස්සයා යම් ප්‍රමාණයකට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඇති කරගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ ඒ මනුස්සයාට පේනවනම් අනික් කට්ටිය තාම චෝදනා කරනවා. අනික් කට්ටිය අයිතිවාසිකම් ඉල්ලනවා. ඒගොල්ලෝ පහත්. මම උසස් කියලා. අනේ එතන ඇති වෙන ඒ භාවනාවේ සාර්ථකත්වය හරහා සීලයේ සාර්ථකත්වය හරහා පවා අනුසය කෙලස් පෝෂණය කරනවා. ඒකත් දැක ගන්න පුළුවන් දවස. අන්නේ මනුස්සයා සත්පුරුෂය. විශේෂයෙන්ම සත්පුරුෂ සූත්‍රයේදී සරුවචනන්තේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් භාවනා කරන වෙලාවේදී අනික් පිරිසට වැඩිය මම සීලවන්තයි කියලා අනික් කට්ටිය දුස්සීලයි කියලා ඒ අතින් මම උසස් කියලා. අනික් කට්ටිය පහත් කියලා හිතුවනම් ඒත් අසත්පුරුසයි කියලා. තවත් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා කියනවා මම පළවෙනි ධ්‍යානෙ ඉපයුවා. මයිත් එක කීව දෙනෙක් භාවනාවට ආව කාටවත් බැරි වුණා. මම නන්නේ මම නම් පළවෙනි ධ්‍යානෙ වල මම උසස්. ඒගොල්ලෝ පහත් කියලා හිතනනම් ධ්‍යානෙ ලැබුවත් අසත්පුරුසම තමයි. මොකද ඒ මාන්නෙන් කවදාකවත් තැනකට යොමු කරවන්නේ සාර්ථකත්වයේ ඇත්ත තමයි ඒක බොහොම අමාරු දෙයක් ලබලා තියෙන මොකද ඒත් එක්කම උපදින අනුන්ට වැඩිය බම උසස් අනිකට පහත් කියලා හිතන ඒ ඒ කාමච්ඡන්දේම හේවණල්ලක් තමයි අනුසේ වශයෙන් තියෙන ඒක දැක ගන්න බැරි නම් කාටවත් උදව් කරන්න බෑ ඒකම කරකැවිල ගිහිල්ලා ආයෙත් දීසුලියට අහු වෙන්න පුළුවන් නිසා සීල මට්ටමේදී අපිට වැරද්ද නිවැරද්ද තේරුම් ගන්න වෙනවා සතුම් මැදිමින් වෙන් වෙන්න වෙනවා හොරකම් කිරීමෙන් අපි පුළුවන් ප්‍රමාණයෙන් වෙන් වෙන්න වෙනවා ඒ වගේම කාමීත්‍යාචාරයෙන් වෙන් වෙන්න වෙනවා. නමුත් ඒක ඒ උදැල්ලෙන් අයින් කර තරම් කුණු අයින් කරාට ඉඳගත්තට පස්සේ මේ කාමීත්‍යා මේ සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන එක හිතවිලි මාර්ගයෙන් එනවා. හීන මාර්ගයෙන් එනවා, රූපක මාර්ගයෙන් එනවා. හිතට මතුවෙන රූප ශබ්ද ගන්ධ වශයෙන් පේනවා. ආනේ කියනකොට අපි ආනාපාන කරන්න බෑ මට හිතවිලි එනවා ආනාපාන කරන්න බෑ මට කකුල රිදෙනවා ආනාපාන කරන්න බෑ කවි කියන්න බෑ මැනිකේ උගුර රිදෙනවා කියලා පටන් අරගත්තොත් ඉතින් මේ ලෝකෙ කිසිම තැනක් නැහැ භාවනා කරන්න. එහෙම භාවනා මධ්‍යස්ථාන මේ ලෝකේ නැහැ. මම මේ ඕගොල්ලන්ට වැඩි හුඟාවක් මම ඇවිදලා තියෙන භාවනා මධ්‍යස්ථාන. හිතාගෙන ඉන්න මේ සියල්ලගේම අංග සම්පූර්ණ වෙච්ච 100%ක් හරියන ඇත්තන් කියලා කොහෙවත් කොතෙන්ද ගියත් අර හිතේ තියෙන හොල්මන් ටික අරගෙන ගිහලා තමයි වාඩි වෙන්නේ. ඒ හොල්මන එතනම තියෙනවම තමයි. මේ මහජී කවුද මේ අචංචා ස්වාමීන් වහන්සේ කියනවා සමහර ඉන්න ජාත්‍යන්තර යෝගාවචර වැඩිම අර භාවනා මධ්‍යස්ථානේ මේ භාවනා මධ්‍යස්ථානට ඒ භාවනා සංසේ මේ වගේ ගිහිල්ලා හැම එකේම තියෙන වැරදි කතා කර කර ඉන්නේ. මං අතෙන්ද ගිහිල්ලා තියෙන අයියෝ එතන ඌව මොනක්වත් නැහැ. ඒක හරිනම් මම මෙතනට යනවා. එතන ගියාට පස්සේ අයියෝ මම ගිහිල්ලා තේ මං කරලා තියෙනවනේ. එයා කියනවා Taman යන ගමන් මල්ලේ බලු බෙට්ටක් තිබ්බොත් යන යන තර ගඳයි. ඒ මොකද Tamanගේ මල්ලේ තියෙන්නේ මේක. නිසා යන යන තැන වැරදි කියන මනුස්සයාගේ ගමන් මල්ලේ තියෙන අසුචි පිටක් වගේ තමයි කියලා තියෙනවා ඇතුලේ තියෙන වැරදි ටික තමයි පේන්නේ. කවදාකවත් අංග සම්පූර්ණ භාවනා මධ්‍යස්ථාන නැහැ. ඒ නිසා තියෙන එකේ තමන්ගේ ඉවසීම පොඩ්ඩක් ඉදිරිපත් කරන, තමන්ගේ උපේක්ෂාව ටිකක් ඉදිරිපත් කරන මේක කරන්න බැරි නම් හැමදාම චෝදනා තමයි. ඒකට සරුවචනන්සේ අසත්පුරුෂ කියන වචනේ පාවිච්චි කරනවා. නිසා දවසක ඔය කර්ම ගෙවුනට පස්සේ මෝරණ ගතිය ආවට පස්සේ තේරුම් ගන්නවා මේ භාවනා කරන්න යනකොට පරියන්කේදී අනන්ත අප්‍රමාණ සතුම් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය කියන එක හේව නැලිමතු කරනවා. ඒ ස්ථානේ දෝෂ නෙවෙයි. Tamange ගෙනාපු කර්ම Java. Tamange ගෙනාපු රුචි අරුචිකම්. Tamange ගෙනාපු පෞරුෂත්ව ලක්ෂණ. ඒ පෞරුෂත්ව ලක්ෂණ ටික අඳුනගෙන මම මෙන්න මෙහෙම මිනිහෙක්. මම මෙන්න මෙහෙම චරිතයක් කියලා මමයා කවුද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කවදාකවත් ආනාපානෙන්වත් පිම්බීම හැකිලිමේ කරන නෙවෙයි ආනාපානය කරන මතුවෙන බාධාවෙන් තමයි Taman කවුද කියලා අල්ලන්න පුළුවන් ආනාපානය කරනකොට එන දුෂ්කරතාවෙන් තමයි Taman කවුද අල්ලන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ දුෂ්කරතාවේ දිහා අර තුන්වෙනි විනිශ්චකාරවරයෙක් වගේ වීඩියෝ කැමරාවක් වගේ බලන්න පුළුවන් නම් ඒක Tamanගේ පෞරුෂත්ව ලක්ෂණය සංසාරගත ගෙනාපු ලකුණ හොඳට එලි කරලා පේනවා නමුත් කමඨාන් සුද්ධ කරන වෙලාවක හරි යෝගාවචරයේ මට භාවනා කරනට ප්‍රධානම බාධාව හිතවිල්ලක්. නැත්නම් මට තියෙන මේ වේදනාව එතන මට තියෙන මේ පිටින් එන ශබ්ද ආදි වශයෙන් කියලා එක එකන එක එක බාධාවල් හම්බ වෙනවා. ඒක ගැන කතා කරනකොට මූණ අට කරගෙන ඉවත් එක තරහ වෙලා කතා කරන්නේ නිකන් ප්‍රභාකරන් දැක්කම වගේ. කවදාකවත් මේක දත යුත්තක්. මේක මේ මම භාවනා කරලා හම්බෙච්ච මට ලොකු ලාභයක්. මට තියෙන ප්‍රධාන වශයෙන් හිතවිල්ල කියලා අඳුන ගැනීම සම්මාදිට්ඨියක් වශයෙන් තේරුම් ගන්න බොහොම අඩුයි. මට ඉඳගෙන ඉන්නකොට වේදනාව තමයි ප්‍රධාන දේ. ඒ නිසා දහසරයක් වාඩි වුණොත් මට දහ පොළේම නැගිටින් හිතෙන වේදනාව සඳහා කියලා වේදනාවට චෝදනා කරන්නේ නැති ස්වරූපයෙන් වේදනාව වාර්තා කරනවා නම් සම්මාදිට්ඨිය කියයි. එතන මේ ශබ්ද කරදරේ නැත්තම් මට උඟක් වෙලාවට භාවනා කරනකොට හිත පිට යන්නේ ශබ්ද නිසා කියලා ඒක තේරුම් ගත්තත් ඒකට වෛර නොකර මේ මම කරපු භාවනා ලැබිච්ච ලොකුම ප්‍රතිඵලය තමයි මට තියෙන ප්‍රධානම ගැටුම මගේ තියෙන ප්‍රධාන ප්‍රතික්‍රියාව මට තේරුම් ගන්න පුළුවන් වුණා කියලා ඒක සතුටු සිතින් නැත්තම් උපේක්ෂා සිතින් මධ්‍යස්ථ සිතින් වාර්තාගත කරන්න පුළුවන් නම් ඒක සම්මා දිට්ඨිය කියනවා. නමුත් කමඨාන් සුද්ධ කරන්න ගන්න හුඟව දෙනෙක් කිව්වා උසාවියේ මේ විරුද්ධ පාක්ෂිකෙක් විදිහට වගේ සලකනවා. ඒවට වෛර කරන්න කරන්න කෙලස් වැඩෙනවා. ඒක නිසා සීල මට්ටමේ විතරක් නෙමෙයි සමාජ මට්ටමේදී හෝ මේ මතුවෙන දේවල් ධර්මතාව වශයෙන් දැකීම ඇත්තටම සමාධිය ඉක්මවලා ගිය සතිපට්ඨානයේදී තියෙන ධර්මානුපස්සනාවට වැටෙන කොටස. බොහොම ඉහළම කොටසක් හම්බෙන නිසා අල්ලන්න බැරිකම සාධාරණයි. නැත්නම් මේක භාවනා අරමුණක් වෙනවා කියන එක නොදන්න එක සාධාරණ. නමුත් ඒ සාධාරණත්වයේ තියෙන තාක්කල් තමයි ආදුනිකේ. මෝරච්ච නැති ගතියක් තියෙන්නේ. කවදා හෝ මේක තේරුම් ගැනීමම තමයි දුක්ඛ සත්‍ය තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඒක කාගෙන්වත් ආශිර්වාදකින් එහෙම වෙන්නේ නැහැ. ත්‍රිපිටකේ කටපාඩම් කරාට වෙන්නේ නැහැ. දන් දුන්නට හරියන්නේ නැහැ. එහෙම නැත්නම් කාටවත් කියලා වැඩකුත් නැහැ. ටික ටික ටික ටික ඉවසමින් වැරද්ද වැරද්ද වශයෙන් දැනගන්න පුළුවන් ශක්තිය ඉවසා ඉවසලා ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ කියලා. එවැනි කතා කරන මිත්‍රයන් අතෝ ඉඳලා එවැනි සාකච්ඡා කරලා Tamange හිත ඒකට ලෑස්ති වෙලා ගියොත් ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. ඉතින් මේක භාවනා කරන අතරෙම නිට්ටිපතා ක්‍රමිකව භාවනා කරන අතරේ මේ දෘෂ්ටිය සකස් වීම. සිදුුනේ නැත්තම් කොච්චර භාවනා කරත් ඒකෙන් තමන්ට යහ ප්‍රතිඵලයක් ලබා ගැනීම බොහොම කල්යනා. නෙවෙනව නෙවෙයි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනා ජීවිතයේදී ඒ විසුද්ධි වශයෙන්, ditthi විසුද්ධි අවස්ථාවේදී තමයි මේ පුද්ගලයාගේ ඇත්තටම පෞරුෂත්ව ලක්ෂණවල යම් ප්‍රමාණයක නැවත සලකා බැලීමක් වෙන්නේ. ඒ සලකා බැලීමට අපි කියන්නේ කර්මන්‍යතාවය කියලා. එහෙම නැත්නම් නියතමානී ගතිය කියලා. යටහත් පහත් ගතිය කියලා ඒකට හැප්පිලා කරන්න බෑ. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා මේ අවසානයේ ඇති වෙන මේ ආර්ය සම්මා සමාධිය හෝ නැත්නම් ඒ කියන උත්කෘෂ්ඨ මට්ටම හෝ නැත්නම් මේ සම්මා වාචා සම්මා කම්මන්ත කියන මේ සෑම දෙයකම හැබෑ වෙනසක් සිදු වෙන්නේ සම්මා දිට්ඨිය හරහා. ඒ සම්මා දිට්ඨිය භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි. ඒක අනිවාර්යයෙන්ම ਸਰවඥ ධර්මයේ ඇසීමෙන් පරතෝ ഘോഷයෙන්මයි ලබන්න තියෙන්නේ. ඒ පරිතෝ කෝෂයට විශාල ඥානයක් ඕනේ. ඒ අතරමැද භාවනා කරමින් කරමින් කරමින් ඒකට නිදර්ශන සපයන්න ඕනේ. මම මෙතෙක් කර හැපි හැපි හිටියා. දැන් බලනවා ලෑස්ති වෙලා ගිහිල්ලා ආනාපානිය આવොත් හොඳයි. ඒ වෙනුවට නීවරණයක් આવොත් ඒත් හොඳයි. පැමිණි දුක් පැණි රහයි කියලා භාවනා කරන්න පටන් අරගත්තොත් ඒ වැඩේට එළඹෙන ඒ ලෑස්තිලා යන ගමනේම පැහැදිලි වෙනසක් ඇති වෙනවා. සූදානම් වෙලා යන්න ඕන. සූදානම් වෙලා නැතුව ගියොත් අපරාධයි. ඒකට ওই නිදර්ශනයක් වශයෙන් කියන්න පුළුවන් නේ සුනාමිය එන වෙලාවේදී ලංකාව කවදාකවත් අත්දැකලා තිබුණේ නැහැ. මුලති වලට ගහලා පැයක් ගියා සුනාමිය එන්න ගාල්ලට කවුරුවක් ටෙලිෆෝන් කෝල් එකක් දීලා කිව්වේ නැහැ මෙහෙම එනවා භයානක දෙයක් වෙනවා බේරියල්ලයි කියලා. ඊටත් පැය ගානකට පස්සේ ගියා කොළඹට එන්න කවුරුවක්වත් දන්නේ නැහැ 50000ක් ඉවරයි. එක චිත්තක්ෂණයට ඉස්සලා කවුරු හරි දැනගෙන හිටියනම් මේ සුනාමි කියලා එකක් තියෙනවා ආපු ගාම මේක දැනුම් දෙන්න ඕනේ එලාම් කරන්න ඕනේ කියලා 50000න් අඩු ගානේ 45000ක්වත් බේරෙන්න පුළුවන්. ඒ ජපානයේ වෙනමම මුහුදු වෙරළ තියෙනවා. ඒ මුහුදු වෙරළට මිනිස්සු ගෙනියලා ඒගොල්ලෝ ස්වාමිය ඇති කරලා පෙන්නනවා. ඇති කරලා පෙන්නනකොට එලාම් එකක් දෙනවා. ඊට පස්සේ කියනවා මේ එලාම් එක ආවොත් මෙන්න කරන්න ඕනේ වැඩේ කියලා හරියට අපි ওই ෆැක්ටරිස් වල තියෙන ෆයර් ඩ්‍රිල් එක වගේ පුරුදු කරලා තියෙන නිසා ඒ රට සුනාමි නිතර එන නිසා පුහුණු කරලා තියෙන. ඒ ආයේ පොඩි එකා පවා දන්නවා ඒක එනකොට දුවන්න ඕනේ කියලා. ඒ මොකක්වත් නිසා නෙවෙයි පෙර දැනුම. මේ ਸਰුවචනාංශයේ සම්මාදිට්ඨිය සඳහා උන්වහන්සේ ගමන් කරපු බෝසත් කාලෙදී විච්චිව පෙන්ලා ගිහිලා තියෙන මේක දැනගෙන හිටියොත් ඒක ආරක්ෂක යන්ත්‍රයක් වෙනවා. හැබැයි දැනගෙන ඉන්න ගමන් තමන්ගේ අත්දැකීම් භාවනා අත්දැකීම් මේකට යොද යොදා මේ සම්මා දිට්ඨිය සහිත වුණොත් මේ භාවනා ගමන විනෝදාංශය. සම්මා දිට්ඨිය රහිත වුණොත් කටුකොහලක්. චෝදනාවක්. අයිතිවාසිකම් සඳහා හටනක් භාවනා ලෝකෙත් ගැටු. ඒ නිසා මේ දෙකේ එකිනෙකට අතර කරගත්තොත් දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේයගේ දන්නයි ජාතු බබ්බසෙය්‍යම් පුනරේති. ඒ මනුස්සයා ප්‍රථමයෙන්ම මේ දිට්ඨිය හදාගන්න. කියන්නේ වැරදි දිට්ඨියකටපත් වෙන්නේ නැතුව මිත්‍යා දිට්ඨියට අනුපගමපත් නොවි. දිට්ඨිංච අනුපගම සීලව. එයා සීලක පිළිටන්න ඕනේ. ඒ සීලේදී කාමීත්‍යාචාරය ආදී සතුම් මරීම ආදී හොරකම් කරන දේවල් නොකර අතාරිනවා. මොකද ඒක භාවනාවෙන් කරන්න බෑ. සීල කියන්නේ ගොරෝසු වැඩක්. ගොරෝසු කෙලෙස් අයින් කරන්න තමයි වග වෙන්නේ. ඒ බයකට නෙවෙයි. බුදුහාමුදුරු කියපුවා. දිට්ඨින් චනුපගන දර්ශනේන සම්පන්න හොඳ දර්ශනයක් තියෙනවා Tamanට ඉස්සරහට මම මේ විදිහට ලෑස්තිලා ගියොත් කාමච්ඡන්දේ තියෙද්දිත් මට මේක බලන්න පුළුවන් වෙයි. ව්‍යාපාදේ තියෙද්දිත් මම මේකට ලෑස්තිලා ගියොත් මට මේක කවදා හරි බලන්න පුළුවන් වෙයි. ඒ සඳහා මම ආනාපානේ වාංගුවට ගත්තට මට එන නීවරණය බලන්න පුළුවන් වෙයි. නිදිමත, සැකය, අතීතයේ පිළිබඳ පශ්චාත්තාපය උනත් බලන්න පුළුවන් වෙයි කියන ඒ පෙරදැක්ම ඇතුව යනවනම් ඒ යෝගාවචර බාලදක්ෂ ව්‍යාපාරය වගේ සූදානම් ශරීරයකින් යන්නේ. ඉතින් සමහර පරියංකව තියෙනවා භාවනා කරනකොට දවසේ සමහර පරියංක යන්නෙම ජයග්‍රාහී හැඟීමෙන්. හොඳට සක්මන හරියනවා වාඩි වෙනකොටම සමහර හොඳට පට්ටලේ හොඳට හිටිනවා වාඩි වෙන්න පුළුවන්. භාවනා කරන යනකොට ගොඩ වෙලාවක් යනකම් හොඳට ආනාපානෙ හිටිනවා. ඒ කියන්නේ නීවරණ නැතුව නෙවෙයි. ඒ එනේන නීවරණට හොඳට මුහුණ දෙනවා. සමහර පරියන්ක තියෙනවා ඉඳ ගත්ත ගමන් පුදුමාකාර වේසයි වේදනයි නීවරණ යටපත් වෙනවා නීපන්නෝලින් යට යට නීවරණ තමන්ව යටපත් කරනවා අරමුණ එන්නේ නැහැ. ඉතින් යෝගාවචරය හිතනකොට පළවෙනි පරියන්කේ හොඳයි දෙවෙනි එක නරකයි කියලා. ඇත්තටම විපස්සනා වෙන්නේ දෙවෙනි පරියන්කේ. ඒ බාධක තියේදී තමන්ගේ මුණ දෙන ගතියෙන් තමයි ඇති කරන්නේ. ඒක සඳහා ධර්මදේශනාවට අහුම්කම් දෙන්න ඕනේ. ධර්ම සාකච්ඡා වලට අහුම්කම් දෙන්න ඕනේ. කමඨාන සුද්ධ කරගන්න ඕනේ. සුද්ධ කරමින් ඒ සූදානම් විලා යන ගතිය ඒකමයි මේ සම්මාදිට්ඨිය කියන එකෙන් සඳහන් කරන නිසා බුදුරජාණන් වහන්සේ මේ දර්ශනා පහතබ්බා කියලා දැකීමෙන්ම යහ දැකීමෙන්ම කෙලස් දුරු කරන්න පුළුවන් ඒක හරියට අර වීඩියෝ ක්ලිප් එක බලලා තමයි මේ වැරද්ද මේකයි හරිය මේකයි කියලා ක්‍රිකට් වල තේරුම් ගන්නවා වගේ දැකීමෙන්ම කරන්න පුළුවන් ඒ සඳහා ਸਰවඥාන්ස කරන්න උදව්වක් නැහැ. ਸਰවඥාන්සේ දේශනා කරලා තියෙනවා යෝගාවචරය ඒකට ලෑස්තිලා යනවනම් ඇත්තටම යෝගාවචරය කියන වැරදුණයි කියන තැන් වල ගොඩාක් ලස්සන ධර්මතාවය මතුවෙනවා. ප්‍රතිවට අගේ ආඩම්බරය දන්නේ නැති නිසා පශ්චාත්තාප වෙලා ඒ ගුරුවරයා තාරිනවා, කමඨාන තාරිනවා, භාවනා මධ්‍යස්ථාන අතහැර හැර විදිනවා. නමුත් එතනදී තමයි අපිට මේ දුක්ඛ සත්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන නිසා ඉවසන්නා නිවන් දකි. හැකිතාක් මේ ධර්ම කොටස තියාගෙන පැමිණ හැම පැමිණෙන හැම දෙයකින්ම සීල මට්ටමින් හෝ සමාධි මට්ටමින් හෝ ප්‍රඥා මට්ටමින් නීවරණයක් වුණත් කමක් නැහැ. ආපිලාදී ඒ හරහා සද්ධා විදී සත් සමාධි ප්‍රඥා දිනු කරන්න නම් ඒ සඳහා සූදානම් වෙච්ච ඒ සඳහා ලෑස්ති වෙච්ච සම්මාදිට්ඨියක් අවශ්‍යයි. ඒ නිසා මුතුවක් මේ ධර්ම දේශනා පැයකමාරක් පමණ කාලයක් පැවැත්තුවා. ඒ සියලු කාරණා තමයි මෙතෙක් කරලා තියෙන අත්දැකීම් වලට සම්බන්ධ කරලා හැම පරියන්ඛයකදීම අනවශ්‍ය අවස්ථාවාදී ප්‍රාර්ථනා නෙවෙයි පැමිණෙන දෙයට මම මුණ දෙනවා. ඒකේ ඇති හැටිය දකින්නවා කියන සම්මාදිට්ඨිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා